අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි අද ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලෙන් සඳහන් සාකච්ඡාවකට ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්නොන්ට මුල් තැන දීලා ඊගාට ඉද ලැබෙන පරිදි සභාවෙන් නැගෙන ප්‍රශ්නොන්ට අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙමු අපි ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මල්ලිකාගේ නමුත් දැන් සමහරවිට අපිට වැඩ විදිහට ප්‍රශ්න 18කුත් ඊයේ බැලිච්ච ප්‍රශ්න දෙකකුත් තියෙනවා. ඉංග්‍රීසි ප්‍රශ්න දෙකකුත් තියෙනවා. සමහරවිට මම ඊයේ දෙකෙන් පටන් ගන්න ඉංග්‍රීසි දෙකෙන් පටන් ගන්න. සිංහල ටිකෙන් පටන් අරගෙන ඊගාට ඉංග්‍රීසි ඊගාට ওই දෙක. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී කකුල් වල වේදනා ඇතිවන්නේ නතර සදවේ විදිත දාමණය අඩුවීම නිසාද නැතහොත් ස්නායු තදවීම හෙවත් නර්ව් පින්ච් නිසාද මේව අපි හටගන්නේ කෙසේද? ඇත්තටම ඒක හැම වෙලාවෙම අපි තියෙනවා අපි කොයි ඉරියව්වක හිටියත් ඔක්කොම නහර ටික ඔක්කොම ස්නායු ටික පිපිලා නැහැ. කොයි හරි තද වෙලා තියෙනවා. සත්‍යමත් වෙච්චා විතරයි දන්නේ. ඉතින් ඒක අපි ප්‍රශ්නයක් කරගන්න. හැම වෙලාවෙම ඔය නලියන්නේ එක දැනක ඉඳ බැරි ඔය නාරකද වෙන්න නිසා තමයි. ඒව ගානක් නෑ. ඕක දැනගන්නේ සතිමත් වෙච්චාම විතර. ඊට පස්සේ ටික ලයිට් වල දිනනවා නහර හේන්ත දෙනවා මෙහෙන් කෙල ගන්නවා මෙහෙන් කඳුළු වෙනවා මෙහෙන් හොටු වෙනවා එහෙන් නලියනවා මෙහෙන් පුපුරනවා මෙහෙන් කැක්කුම්. ඉතින් මේක සතිය බැමිච්ච බාට ලකුණක් කරගත්තා නම් මේක හොන්තම ප්‍රත්‍යක්ෂයක්. මේ ඇඟේ තියෙන මේ දරත ගති පරිලාහ ගති පේන්න පටන් ගන්න එක. ඒ පේන්න පටන් ගන්න එක නතර කරන්න හදනවා කියලා කියන්නේ සතිය නතර කරන්න හදනවා කියන්නේ. නැත්නම් සතියට කොන අහනවායි කියන එක. මම කියන්නේ සතියට මූණට කියලා ගහනවායි කියන එක. මම කියන්නේ සතියට උණු වතුරක් කරනවා කියන එක. අතිසා කවදා හරි තේරුම් ගන්න මේ සංසිද්ධිය දකින්න හම්බෙන්නේ සත්‍යමත් වෙච්ච මොහොතක විතරයි. මොකද මේන වේදනා මම දැන් මෙතන කියන එකට අත්ත නෑර සාක්ෂියක් දෙනවා. ඒසයි වේදනාව එනකොට බලන්නේ හිතලුවක්ද අතීත මතකයක්ද අනාගතයට සුවඳ නැත්තම් මේ සතිය තියෙන බාට සතිය ප්‍රත්‍යක්ෂණය කරන්න. එහෙම නැත්නම් සතිය තියෙන බවට තහවුරු කරගන්න තියෙන ලකුණු. ඉතින් ඒක සාමාන්‍ය කියන්නේ ඉරිටේෂන් එහෙම නැත්නම් නුරුස්නා ගති කියලා. සතියේ එනකොටම මොකක් හරි නුරුස්නා ගතියක් ඇතිවෙනවා. ඉතින් අපි කරන්නේ ඒ ගතියට නුරුස්නා ගතිය වෙනකොට සතියත් එක්ක නුරුස්නා වෙන එකයි වෙන්නේ. ඉතින් ඒක නිසා අපි කවදා හරි ලෑස්තිලා යන්න සතිමත් වෙච්චාම ඒක නිකන් තුවාලය වනමුකේ පාදවුවා වගේ තුවාලය සුද්ධ කරා වගේ. ඉතින් අර බැවිලි තැවිලි වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ එකක්වත් පසු කාලීන අටුවචාන් වහන්සේලා පිළිගන්න එකක්වත් දරන්න බැරි මට්ටමක් ඉන්නේ නැහැ. කවදාකවත් ඉන්නේ නැහැ. දරන්න බැරි එක නෙමෙයි තියෙන අර කුබුල කනව ඉවසන්න පුළුවන් කොහිල කටු වෙන්නව ඉවසන්න බැරි කතාවක් තියෙනවා. ඉතින් ඒකට ඉන්නේ සද්ධාව තියෙනවා. ඒකට සීලයක පිටලා ඉන්න ඕනේ. ඒකට සතියට ලෑස්තිලා යන්න ඕනේ. ඒ නිසා මේ වගේ එනකොට වේදනාව එනකොට හොඳට දැනගන්න මේක තමයි සතිය තියෙන බවට ලකුණු. ඒ ලකුණු වලට සාදර වෙනවා කියන එකට බුදුජානන්සේ සඳහන් කරන ප්‍රමෝද වෙනවායි කියනවා. නැත්තම් you must be you must try to find a reason to be glad. මේක තමයි reason to be glad. ඒක දන්නවනම් ඊට පස්සේ භාවනා කියන්නේ glad game එකක්. මේක හරිම අමාරුයි. මොකදනේ සතිය කියලා හිතගත්තාම දන්නේ මේ සතිමත් වෙච්චාම මුරුක්කු වෙන්නේ, අයිස්ක්‍රීම් වෙන්නේ, චොක්ලට් වෙන්නේ, පකඩ වෙන්නේ. ඌව වෙන්නේ පේන්නේ තපුපුර කැක්කුම් පිපුරුම් තදවි කියලා ගලන ගතිය, ඕටු ගලන ගතිය තමයි පේන්නේ. ඒක හරිවැත්තට දාගත්ත දවසේ පැමිණි දුක් පැමිණිලායි කියලා සිංහල කියපු වචනේ තමයි අපි නැවතත් අපිට කියන්නේ. පැමිණිච්ච දුක පැලිලායි මොකද ඒක වෙන්න තියෙන දේ. ඒකේ විදියක් නෙමෙයි සත්‍යමත් බවට ලක්වනවා. ඉතින් ඒක හරි අමාරුයි. මම දැකලා තියෙනවා මම දන්නවා. හරිම අමාරුයි ඒක තේරුම් අරගන්න. මොකද අපි මේ එනකොටම ඒ වේදනාව වලට ද්වේෂය හටගෙන නැදකින් නොපතන් කියනකොට ඒ ද්වේෂය වැඩ කරන්නේ සත්‍යයට විරුද්ධව. සත්‍ය නැති වෙන්නේ සත්‍යයට නොදකින් නොපතන් කියන මට්ටමට යන්නේ. ඒක නිසා අනිත් දවසේ මේ ලකුණු වලට ලෑස්තිලා යන්න. ඒ ලකුණ එනකොට දැනගන්න දැන් ඔන්න සතිය කියන බාට ලක්පක් කියලා. අර්ථ සාධනනස මෙය මේ වැඩසටහනට විතරම අදාළ ප්‍රශ්නයක් නොවුවා දැනට මේ අදහස ප්‍රචලිතව පැතිර යන නිසා බොහෝ දෙනෙකුගේ සැක දුරු කිරීමට අසන්නට සිද්ධිය. බල ඇසීමෙන් පමණක් සෝවාන් විය හැකිද? මේ පිළිබඳව බුදුදහමේ විස්තර කරන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔය මේ ලියපෙකනා මේක අදහනවද නැද්ද කියලා දන්නවනම් මට උත්තර දෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ලියපෙකනා බණහිමේ බමනක් නිවන් දකින්න පුළුවන් කියලා පිළිගන්නවාද? ඒ ඒක ප්‍රතික්ෂේප කරනවාද කියන එක තියෙනවනම් සාකච්ඡාවට කුණක් පැහැදෙන මේ අනුන්ගේ නාඩිය අල්ලලා බෙහෙත් දෙන්න මට තේරෙන්නේ නැහැ. ආපු එක්කනාගේ නාඩිය අල්ලලා තමයි මට බෙහෙත් දෙන්න පුළුවන්. ඊතර නෝන තිනවිලා මහත්තයා කිව්වොත් මගේ අත අල්ලලා නාඩිය වල බෙහෙත් දෙන්න කියලා කරන්න බෑ. ඔය ලියපු එකන කර්මා කළා අත දික් කරන්ද මම නාඩි බල්ල කියන්න පිස්සු කාටද කියලා. කරුණාකර අනුගේ සීනි කරන්න යන්න එපා. කංචවා බිස්නස් කරන්න යන්න එපා. mind your own business. be mindful. මෙච්ච ලස්සන පාර බුදුහාමුදුරු දේශනා කරලා තියෙද්දී මොකටද පටලවන්නේ? ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් එයා ඉදිරියපත් වෙන්න ඕනේ. සිරදනාගේ හිතසෝ වෙනස කරන්න ඕන නම් මයිටි බුදුහාම නැත්නම් ඉන්නේ. ඒක කරන්නේ කොහොමද අපි මේ අපේ ජාම වේර ගන්න බැරුව මේ ගෙදෙට්ට වංකොලොත් වෙලා තියෙද්දි අනුන්ගේ සීනි කියන්න හදන්නේ. අපි කියන්නේ ඔකට අනුන්ද සීනි කියනවා කියලා. කාන්තබා බිස්නස් කියලා. පටලවා ගන්න එපා යක් කිසිකේ පෙරේතෝ පිස්සොත් එක පැටලෙන්න එපා. එච්චර ලස්සන පාරක් තියෙනවා. ඒ නිසා පොතක් දීවිලා තියෙනවා be mindful mind your own business. අපි යන ඊගා ප්‍රශ්නේ අත අත දෙන්නේ නැති නිසා. අත දුන්නා නාඩි බලලා මට කියකි දවස් කීයකින් මැරෙනවාද කියලා. කවි ස්වාමීන් වහන්සේ Yesterday when you uh, talked about uh, nirasa, within bracket sad, depressive nature that comes with meditation, you did not say anything about preeti sukha. That also come in meditation when kilesas are gone and the mind is calm. Can you please explain made well and happy. The moment you understand the, the irritating nature, the friction, the sour nature, then immediately you, you feel out of that irritation, out of that sour nature, out of that astringent nature, happiness arises. That change is the starting point to indicate whether you are a yogi or not. Otherwise you are just a rational being, you are not a yogi. If you are a yogi, you feel that friction, you feel that irritation, you feel that astringent nature, and you understand that is because of mindfulness. Then that very reason, you will be a happy person. So therefore the happiness and the irritation exactly twins of the same family. When you understand the irritation as irritation, that is a reason to be happy, reason to be glad. So that came, that kind of a change is the what utmost necessary you are to be a yogi. If you do not know how to look at it, if you do not have this outlook, uh, at the outset if you know, do not have this positive thinking, even the Buddha can't help you. You everything take it as a negative, sour, astringent, irritations, and you will keep on complaining. And the day you understand this uh, uh, or good omen, starting point of the truth of suffering. So I am happy. Then onward, ever you are happy. More and more happiness, uh, irritation happens, you become more and more happy. That's a very interesting, uh, how do you call, very irony is there. The Buddha says, when you are advancing in meditation, you feel lot of troubles are coming. That's a clear indication you are going to become an arahant in this life. Because all the accounts are now going to get off. So unwanted disturbance going to happen. You feel so happy. You know now account balancing is happening. So I'm the uh, irrelevant, irrelevant things are happening. You feel so happy. You are not worried about the person who is causing the trouble he or she may understand how my accounts are being balanced. Therefore, everything has to be sorted out, balance it out. So he will be very happy. So that happiness is not human. That only prepared mind, person with a prepared mind, can take it as happiness. So that is the what lacking. I am now 40 years in this field. I find people are so quickly desperate unhappy even for trivial things. They never try to see their bearability, their, their capacity, because you don't have faith. Simply you don't have faith. Very mere faith itself is enough. On the Buddha, because the, the, the first and foremost sign is irritation. Whenever irritation happens, if you know the, how to make it glad, how to make a reason to be glad, then more and more irritation happens. You become more and more glad. No one is going to protest you. Only your idiotness, your foolishness, your ignorance is disturbing you. Otherwise, take everything in the positive way. Ask them to disturb you. No problem. No problem. Dear Venerable Sir, at yesterday's number seven, you mentioned that looking within is the only way to guard senses against external objects, within brackets present and present objects. However, if the pleasure derived from external objects is powerful, this task would be difficult. Difficult. In, in my experience, contemplating Changing nature, impermanency of both external objects and myself, and also the analysis, enlightening uh, to make up of external objects, asubhaya, and soullessness would be more effective than looking within. Your views are appreciated. I don't have words to thank you for the great service you do. May you attain Nibbana. No, that... Uh do, do, to do it in a gradual basis, just see the mere pleasant object and a medium kind of pleasant object, then you can reason it out with your present state of mindfulness or present kind of contemplation and the high-grade happiness or pleasantness may, you may not be skillful. Don't worry about that. Just start at the beginning because it's a matter of momentum. It's a matter of acceleration. So what, the moment you try to see when and where the pleasant pleasure happens, you note it as pleasure. When and where the unpleasant happens, you note it as. Sometimes they become very medium kind of a pleasure or pleasant and unpleasant. There also you can some more the other manage and there's a huge extreme kind of happiness and extreme kind of unpleasant situation. Don't worry about that as a beginner, you it will it will with the matter of time, it will be a matter of time, and with maturity you will come. That day you will be so happy. Because you know at a time there was a case where extreme happiness and extreme unpleasant things I was succumb. But now even that I can put up with. I can be face to face with. That is how you can see your progress. So therefore don't worry about the Olympic Games. Just Get your cup in the Alut Aurudusave or in whatever may be at the village level and then only you will be qualified to the Olympic. Don't worry about this uh, higher girdle and uh, that is the way result-oriented mind make frustration some or the other. Make mind worried some or the other. That's the torturing machine. That is what you call rational mind. It's always making trouble. You see, the mild type, medium type, it's a great achievement. The, ultimately you will go to the, the severe one, the extreme one. For the moment, don't worry. ගෞතම ස්වාමීන් වහන්සේ මා ප්‍රථම වරට ඔබ වහන්සේගේ වැඩමුළුවකට සහභාගී වූ විට ප්‍රථම පරියන්කේම මට මහා වීර්යයක් දරා සංසිඳුණු අවස්ථාවට ළඟා වුනේ. මරණයක් වුණ ආස්වාස්ස ප්‍රස්වාස්ස නොදැනී ගිය පසු. ඉන්පසු දිනපතා විනාඩි 35ක් දින තුන දින පහක් ගීතටි වාදනය වන මේ ශබ්ද වලින් ගහන මෝටර් දිගේ වැඩට යන විට මෙම මෙම අවස්ථාව ප්‍රබුණ ප්‍රබුණ කර සාර්ථක ප්‍රතිඵල ලබා ගතිමි. මෙම අභ්‍යාසය ප්‍රබුණ කර සාර්ථක ප්‍රතිඵල ලබා ගතිමි. නමුත් මෛත්‍රී භාවනාව සෙවුම් පිට වඩන විට ඒ දිනකදී මට සම්පූර්ණ අවස්ථාවට ළඟා විය හැකි විය. මේට අමතරව අවුරුදු 14 වයසේදී සිට මා තනිව සිටින විට මා බලා සිටින අධේ බොඩදී ගොස් ආස්වාද ප්‍රස්වාස ප්‍රකටවනු ඇත. මෙම අවස්ථාවේදී ටික වේලාවක් සිටි විට ඉහතකී සංසිඳුණු අත්දැකීම ලැබිනි. එම වයසේ සිට වරින් වර සිදුවු මේ මගේ ගෙවීමට බාධාවක් වේ යයි සිතා නිවන් අවස්ථාව ඇති වූ විට ඉදිවත් ගෙයි. තවමත් මගදී අත්දැකීම ලබමි. මෙය ප්‍රගුණ කරගත යුතු දෙයක්ද නැතිනම් වැදගත්මකට ඇති දෙයක් නොවේ දැයි ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වක අසා සිටිමි. මෙම අවස්ථාවලදී මා විඳුනු ලබන්නේ ආනාපාන සතිය වඩා ආස්වාද ප්‍රස්වාද වියකුණු පසු ලබන අත්දැකීමලයි. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සපත් වේවා. මෙතින්න කවුරක්වත් මම හිතන්නේ නැහැ ඔය ඔය ලියුමට විරුද්ධ වෙයි කියලා. හැම කෙනෙක්ම දැකලා තියෙනවා නිවන කියන්නේ මොකක්ද කියලා. ඔක්කොමලා එකට කෙල ගන්නවා. නිවන කිසි විචිත්තත්වයක් නැහැ. ඔය කෙනේ ඉස්තන තමයි තියෙන්නේ. ඉතින් දැකපු නැති කෙනෙක්වත් විදව නැති කෙනෙක්වත් කවදාකවත් මේ ලෝකේ නැහැ. ඊට වැඩිය ඒකට උම්මලකට දාන්න හදනවා. අයිස්සරුවක් දාන්න හදනවා. ඉතින් මේක පාට කරන්න ගියාම මොන තිබුණ එක නැති වෙනවා. ඉතින් කවදා හරි අපේ මනුස්සකමට මේ මූලික தත්ත්වෙට අපි ගෙදර ගියාම තියෙන தත්ත්වෙට යන්න හුරු පාර හොයන්න ගත්තාම ඒක තමයි දන්නේම නැත්තේ. ඇත්තට පාර දන්නේ තිකම නෙවෙයි තියෙන්නේ. මේකට මුස්පීන්තු කරන ගතිය. මට කැමති නෑ. ඉතින් බුදුරජාණන්සේට ක්‍රමයක් සිද්ධ වෙනවා කරන්න. අච්චා කපල කපල කපල කපල මේක උඹට අතාරින්න බැරි මේ මූලික தත්ත්වයක්. මේ අනිත්‍යව තියෙද්දිත් ඒක තියෙනවා. ඔය රොක් මියුසික් යද්දි ආදී තියෙන ඔය විවේකේ. ඉතින් ඒක පුරුදු වෙච්ච කෙනාට බල කරේනම ප්‍රශ්නේ තියෙන්නේ මේ සැකේ. ඒ නිසා මේ සෝවාන් වෙනකන් නිවන පිළිබඳ සැකේමයි අපිට තියෙන්නේ. හැම වෙලාවෙම නිවන මතුවෙනකොට හරි පාළුයි, හරි කම්මැලි, හරි නීරසයි. වැද ගැම්මකට තියනවාද මේකේ? මේක මිරිකලා ගත්තත් දිය කිරි වගේ, මිටි කිරි වගේ නෑ. මේ වැඩක් නෑ. ඒ නිසා ඒක විහිකලා. බුදු කෙනෙක් එන්න ඕනේ. උලට තියෙන කරදර නැති වෙන්න ඕන ඕකට පොඩ්ඩක් ආවඩයි බොන් කියලා වැඳලා ගෙට ගන්න. ඉදාට ප්‍රශ්න කරලා. මේ සතිපාසල උගන්වනකොට අවුරුදු 7 ළමයි 10 ළමයි පැහැදිලිව විස්තර කළ දෙන්නේ. මෙන්න මෙතනයි රාජ මගේ හිත තියෙන්නේ කියලා විස්තර කිරීම මේ එක නාකියෙකුට නාකියෙකුට කරන්න බෑ. බැරි නෑ. මොකද මේගොල්ලෝ හිතන්නේ ඒක නිකන් අහක දාන දෙයක් කියලා. ඒකේ රත්නාකමක් නෑ. පොඩි එකාට එහෙම කවුරුත් එපයි කියන කවුරුත් නැහැ. පට ගන්නකොට කියන එක ගත්තාම මොකොත් නැහැ. මයින්නෝ. ටික අගේ කරලා ඇහුවත් එහෙම මේක නැවත නැවත කරන්න මොකද්ද අවශ්‍ය කරන්නේ කියලා මොකක් නොකර ඉන්න එකයි තියෙන්නේ. සුම්මයි වෙන්නේ. අපිට සුම්මයි වෙන්නේ. ඒක නිසා මේ කියන தත්ත්වේ භවනාකින් ගන්න එක නෙවෙයි. ගොන මතක දැන මේක උපත්යෙන් අපිට හම්බෙච්චි බර්ත් රයිට් එකක්. මනුස්සකම මේ තියෙන්නේ. ඒක උඩට මේ එක එක જાති දාලා දාලා දාලා දාලා අරක හැඩේ හොයාගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. ඊ කොච්චරද කියනවනම් ඒක දකින්නකොට මේක වැදගැම්මකට ඇතිදයක්ද කියලා අහනවා. ඒ තරම්ම අපි ගෙදරින් ඈත ඉඳලා අපෝ ගෙදර ආව දවසේ මේක අපේ ගෙදරද කියන එක තරමට පැටලෙවිලා තියෙනවා. ඉතින් ඒක හරි ලේසි අර පොඩි ළමයි පටන් ගන්නකොට. එහෙම නැත්නම් කාට හරි මේක විශාල ආධ්‍යාත්මික දියුණුවක් මේක විශාල ප්‍රතිපදාවක් කියලා කිව්වොත් සමහර විටක අපි සලකවලයි. එහෙම නැත්නම් මේක නිටතරම හිතේ තියෙන අපි මේකට තමයි කාංසාව කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනනම් loneliness එක අපි loneliness එකක් කරගන්න. loneliness කියන්නේ නිවනට. ඒක loneliness එකක් කරපුවාම frustration වෙලා වි psychiatrist කෙනෙක් ගාවට කියලා කියනවා. වන්දනාව වන්දනාව යන්න අපේ කල්පනාව වන්දනාව මට හරි පාළුයි ළමයෝ. ජීව පාළුයි නිසා ඉතින් වන්දනාව ගමන් සෙට් කරගන්නවා. එතන මල්ලිගා රිට්‍රීට් ඕගනයිස් කරනවා. ඒ නිසා කොහොමද මේක කියලා දෙන්නේ තේරෙන්නේ නැහැ. ඒ කියනවා ඒ මාළුවෙකුට ඕන වුණොත් වතුර කියන්නේ මොකක්ද කියලා දැනගන්න උන්ට යුනිවර්සිටි ලෙක්චර් එක රූම් එකට යන්න වෙනවනේ හයිඩ්‍රොලොජිස් කම්බේට. මාළුව හිතන්නේ හයිඩ්‍රොලොජිස් ගාව තියෙන දැනුම කියලා. මාළුව උපන්නේ වතුරේ, හිටියෙත් වතුරේ, මැරෙන්නේ වතුරේ වතුර අඳුරන්නේ නැහැ. ඌ හයිඩ්‍රොලොජිස් ගාවට යන්න හදනකොට මැරලා වැටෙනවනේ ඌට කොට ඉන්න බෑනේ. අපිත් ඔය සත්‍ය හොයන්න යනකොට මැරලා වැටෙනවා. මොකද Tamange වලිගේ වටේ මේ හැකරි ලබලන්න තියෙන ඉතින් හැරලා බලන්න බලන්න කරගෙන වලිගේ බලන්න බල්ලා කරගෙන. ඉතින් ඒ නිසා මේ தත්ත්වය දිනු කරගන්නilla කියනයි කියන්න තියෙන්නේ. ඒකට තියෙන එකම බාධාව සැකේ. එකම බාධාව තියෙන්නේ මේක මේකත් වැඩගන්නකට ඇති දෙයක්ද කියලා. මොකද අපිට අම්මලා උගන්වන්නේ නැහැ. තාත්තලා උගන්වන්නේ නැහැ. විශ්වවිද්‍යාල උගන්වන්නේ නැහැ. මේක වැඩගන්නවා. ඒ විනෝඩ වෙන කුණුවරප රාශියක් උගන්වනවානේ. ඒකලේ කුණුවරප වමාරපු ගමන් අපිට තෑගිත් දෙනවනේ. ඩිග්‍රී දෙනවා, උපාධි කෝට්ටක් දෙනවා, තොප්පි දානවා. ඔක්කොම දෙල්ලම් කරනවා. ඉතින් අපි ඒක කාලා තියෙන කෑමන කොච්චරද කියනවනම් ආපහු ගෙදර ඇවිල්ලා ඉන්න වෙලාව අපිට පේන්නේ කිසි වැදගත්මකට නැතුව වගේ. ඒ ලැබෙන හැම වෙලාවකම අපි මේ කමඨාන් සුද්ධ කරන්න ඕනේ. මේ හම්බෙච්ච එක බාරගන්නේ ඒක සුද්ධ කරලා ගන්න බැරිද කියලා. ඉන්න වතුරේ මොනවද ආයි සුද්ධ කරන්නේ දෙන්නේ. වතුරේ තියෙන සිත ගතිය තමයි. ඒ නිසා මේක ලියුපි කරන්න බොහොම ස්තුතියි. දෙන්න හදන අදහස නෙවෙයි. මේක මේ මොනවාද රොක් මියුසික් යද්දිත් මේක තියෙනවා. අම්මා මරුවත් මේක තියෙනවා. දරුවා මරුවත් මේක තියෙනවා. ගෙටගිනි ගත්තත් මේක තියෙනවා. ඉෂගිනි ගත්තත් මේක තියෙනවා. මේකට නොසලකන නිසා තමයි අපි අරව හොය හොය යන්නේ. ඒක නිසා හොඳට බලන්න උස්මරෙලි දෙකක් මැද ඕක තමයි තියෙන්නේ. පිම්බි මේකීම දෙකක් නැදත් ඔච්චරයි තියෙන්නේ. ඒක දකින්න නැති වෙන තමයි තෘෂ්ණාව වැඩ කරන. තෘෂ්ණාව වැඩ කරන තියෙන දේවල් ගැටලනවා. ඒ අතරමැද තියෙන හිස්තන නොදකින්න විදියට. ඉතින් පුත්‍රයන්න්සේ සඳහන් කරනවා උභවන්තේ විදිත්වාන මැත්තේ මන්තාන ලිප්පති. තමහම් තං බ්‍රාහ්මණං රෝමි යෝච සිබ්බලි මච්චගා මේ මහෝකාරිය විසින් පෙන්වන්න දෙන්නේ නැතුව වසංගණ්ඩ හදන මේ හිස්තන යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන් නම් දැකලා ඒකෙත් නොඇලී ඉන්න පුළුවන් නම් එයාට මම බ්‍රාහ්මණය කියලා කියනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අපිට ආස්වාද ප්‍රසවාස දෙක පේනවා, ගැප් එක පේන්නේ. අතරමැද පේන්නේ. පෙනුනත් වැදගත්මක් නැහැ නේ. ඒක හරි පාළුවේනේ. ඒක නීරසයිනේ. නමුත් මෙච්චර මේ ආනාපානය කරන්නේ අතරමැද තියෙන අතරමැද පෙන්නඳ කියන එකයි කියන එක හරි අමාරුයි මේ ආනාපානයට ප්‍රේම කරන හැට කරන්න අමාරුයි. ආනාපානෙ පේන්නේ නැහැ කියලා අඬනවා. අඬනකොට වෙලා තියෙන ගැප් එක පෙනිලා තියෙනවා. මේ ආනාපානෙ පේන්නේ නැහැ කියලා ආන වෙනකම ගන්න බැරි කරන්නේ. ආනාපානෙ වලට බින්දීම හැකිලිම කරන්න බැරිද? නෑ මොනවද පේන්නේ නැත්නම් ඒක දිහා බලන්නේ නැහැ. නමුත් අපිට කවදාකවත් දෙයක් නැතුව බලන්න තීරෙන්නේ නැහැ. පේන්න දෙයක් නැත්නම් ඒක දිහා බලන එක තමයි නිවන කියන්නේ. පේන දෙයක් තියෙද්දි බලන එක තමයි අපාය කියන්නේ. පේන දෙයක් නැති වුණත් ඇස්තත්තේ අන්ධයෙක් වගේ එක දිහා බලලා හිටියොත් නිවන විතරයි පේන්නේ. ඒ නිසා ඉතින් ගෙනියන්න පුළුවන්. අස්සය වතුර ළඟට ගෙනියන්න පුළුවන්. බොන්න නැත්තම් මොනව කරන්නේ? උට කියන්නේ අසබාධයෙන් බීපයියා කොයි ඉස්සරහට වතුර නැහැ දැන් බී ගත්තොත් විතරයි කියලා මොනවා කරවත් ඒක අවුල ඕල්ල නම් එන්නේ. වතුර එක ළඟට ගෙනියන්න පුළුවන් බොන්න බෑ. ඒ නිසා මට මට පෙන්නලා තියෙන දේ තමයි නිවනේ තරම්ම <coughs> manussත්වයට එක සමීප ගමන් කරනවා. මනුස්සයාට මනුස්සකම නැති වෙන්න නැති වෙන්න නිවනින් ඈත් වෙනවා. මනුස්සකමේ තියෙන බොහෝම සරල මොනම සමීකරණයක්වත් නැතුව හිත ඒ හිස් වෙන තැනට ආවට පස්සේ අපි ඒක පේන්නේ වැදගත්මකට නැති පාළු, නීරස, කම්මැලි ඒකාකාරී දෙයක්. අපි හිතනවා නෙවෙයි කියන්නේ මුරුක් වගේ જાතියක්, චොක්ලට් වගේ જાතියක්, එන්න අයිස්ක්‍රීම් වගේ, පපඩම් වගේ. ඉතින් ඒක මිරික මිරික ඉන්න හම්බ වෙනවා. හම්බ වෙන්නේ නැහැ. දැන් මම දන්නේ මම කොච්චර කතා කරත් මම දන්නවා තමයි සංනිවේදනය වෙන්නේ නැහැ කියලා ලියුපේකනා කැමතිද දන්නේ මම මේ කියන පණිවිඩේ තේරෙනවද කියලා මඩ පොඩි අස්වැසිල්ලක් දෙන්න. අසලීපේ කරන කැමැති දාතෝ සර්. නිකන් හරියට මම බැන්නා වගේ දන්නේ නැති. අදාතෝ සර් කට්ටියදී. තින්සා මේක ඉතින් වැදගත්කමකට තියෙනවා කියලා පියන් ගාව ප්‍රශ්න කරලා ඉතරයි කියන්නේ. ඒක වැදගත්කම කරන්නේ ඔච්චරයි තියෙන්නේ අන්තිමට. වුණාට ඒ මොහොතේ කිසි ප්‍රශ්නයක් නැහැ නිවන දාන එක එතන එක චිත්තක්ෂණයක් ඒකේ ප්‍රශ්න දෙකක් තියෙනවා මේ දේවල් බල බලා ඉන්නේ කරන්න දේවල් නැත්තන දකින්න නැතුව නිවන කවදාවත්ම දකින්න බෑ දේවල නිවන නෑ එකක් කියනවා. මේ නිවන නැති දේ යමක් නැතුව බලන ඉන්නවා කියන එකක් තියෙනවා නතර. අන්න ඒක අත්‍යවශ්‍යයි මේ නිවන දකින්න. නමුත් මේ ඒක නිවන කියලා කියනවා හරියට මේකට සාපේක්ෂ නොත් ඒකත් අල්ලන්නේ නැතුව මේකත් අල්ලන්නේ නැතුව ඉඳිව තමයි ඇත්තටම නිවන කියලා කියන්නේ. ඒකයි බුදුසසුන් කියන්නේ උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අන්ත දෙකනේ අපි මේ අල්ලන්නේ සැප දුක් දෙකනේ. මෙතන සැප දුක් නැති තැනක් නේ. සැප දුක් දෙකට සාපේක්ෂව මෙතන අල්ලන්න කියන ඉස්සෙල්ලා. ඒ කියනවා හිතන. මේ ඒත් ගැලෙන්න එපයි කියනවා. මජ්ජේ මන්තාන ලිප්පති. තමාම් බ්‍රාහ්මණං රූමි. මම ඔහුට බ්‍රාහ්මණයයි කියනවා. යෝච සිබ්බනි මත්ත ගමච්චකා. මේ සැප දුක් දෙකේම ජීවිතේ ගත ගන්න තණ්හාව හරහා දැකලා. එයා අතර දැකලා තියෙන නිසා. දැක්කට හැබැයි ඒක අල්ලන්නේ නැහැ. ඒ වගේ අත්වාදීත්වයක් කරමින් අවසානයේ උන්වහන්සේ නිවන කියලා දැක්කේ ඒක සිද්ධාර්ථයක් නේ කොහොමඩක්වත් කාලය කියන එක අපිට ඩිෆයින් කරගෙන ඉන්න වෙන ඔය ප්‍රශ්නට උත්තර දෙන්න මොකද කාලය කියන එක මනුෂ්‍යයා දාපු එකක් නේ මනුෂ්‍යට ඕන විදිහට ඒක දාගන්න පුළුවන් දැන් අඟහරු ලෝකේ කාලේ මේ කාලේ නෙවෙයි මහන්දේ කාලේ මේක නෙවෙයි හන්දේ දවස් 26 මාසයකට වැටෙන්නේ හඳ අවුරුද්දක් යනවා Taman වටේක සැරයක් කරකැන්නේ. ලෝකෙ පොර පෘථිවිය එක දවසින් කරකැනවා. ඉතින් ඒ නිසා කාලේ එන්නේ Taman ඉන්නේ තැනේ හැටියට. ඒ නිසා චිත්තක්ෂණයේ කියන එකටත් අපිට වර්ණ ගන්න වෙනවා. චිත්තක්ෂණයේ දෙන්නේ කාලේ ඉතාම කුඩා කොටස කියන එක අපි ඩිෆයින් කරගන්නවා. උදාහරණයක් අසුරතනක් වගේ කියලා කියනවා. ඉතින් ඒ නිසා කොයිතේ කොයි දෙයක් තියෙන චිත්තක්ෂණයක් පමණයි. හිතෙන් තමයි දෙකක් දිගට තියෙනවා කියලා කියන්නේ නිච්ච සංඥාවේ. නැත්තම් තියෙන්නේ ක්ෂණ බංගුර භාවයේ තමයි. ක්ෂණ බංගුර භාවයේ පස්සේ තීරවාදයක දෙච්ච සංකල්පයක්. ඉතින් ඒ නිසා මේ වැටහෙන වෙලාවේ තමන්න තියෙනවා මෙතෙක්කල් මම බැලුවේ ඇති දේවල් දිහා. දැන් ඊට පක්ෂව ඇති දේවල් නැති ඇති දේවල් නැති නැත්තම් නාස්තිකත්වයේ පේනවා. ඒක හරියට නිවන වගේ කියලා තමයි තල්ලු කරන තල්ලු කරන හැබැයි ඒක නෙවෙයි නිවන. ඒකෙත් ඇලෙන්න එපයි කියන්නේ. ඒකෙත් ඇලෙන්න ඉඩ තියෙනවා. ඒකෙත් ඇලෙන්නේ නැතුව ඇති දේ නැති දේ දෙකේම ඇලෙන්නේ නැතුව හිටියොත් තමයි අපිට මේ දෙක පිළිබඳව චිත්ත පීඩා නැති පශ්චාත්තාප නැති ලෝකයකට යන්න පුළුවන්. දැනට ආධ්‍යාත්මික ලෝකේ හුඟක් අඩු. මේ ඇති දේවල් දිගේ පව භාරිභෝගිකත්වයේ දිගේ සුඛෝභෝගීත්වයේ දිගේ අසීමිතව දින ලෝකෙට ඊට වැඩිය වෙන සැපතක් තියෙනවා නිර්ආමිෂෝ කියලා පෙන්වනවා. ආමිෂේ නැති. කිසිම තැනක ගැටුමක් නැහැ. ඊගාමච ප්‍රීතිය විඳපු එක්කනාට මේ ආමිෂේ ලබන ප්‍රීතිය පොඩි ළමයේ තමන්ගේම කක්කටි ගම්මිරික මිරික ගන්න සැපයක් විතරයි. ඒකත් ටික වෙලා ඉඳ රස්නේ නැති වෙච්ච ගමන් කක්කමිරි ගන්නෙත් නැහැ. කක්කමිරි ගන්නේ ඔය ගොම පොළවේ තිබ්බ පොඩි උණ්ඩ විතරයි. දැන් ඒ උණ්ඩ කක්ක කියන මොනවද කියලා දන්නෙත් නැහැ. උණ්ඩ බෙන්නන්න නැතුවනේ හදන්නේ. නමුත් තමන්ගේ කක්ක ටික මිලිකන එකක් වගේ තමයි කියනවා මේ ආමිෂ ලෝකේ සැපේ. ඊට අමතරව දැන් මේක වැදගැම්මකට නෑ කිව්වට ඕක තමයි වැදගැම්මකට ඇත්තදී. ඕක නිර්ආමිෂයි. ඒ නිර්ආමිෂ ප්‍රීතියට තරගයක් නෑ. ඒක වෝක් ඕවර් එක. ඒක නිතරමයක් තියෙන. ඒ ලෝකේ මේ වගේ රණ්ඩු කරන්න කවුරක්වත් නැහැ. ඒ නිසා එතෙන් ගිය කෙනාට පේනවා මේකේ මොනවද ගහමඩ ගන්න තියෙන දෙයක් නැහැනේ. මේක නීසියක් හොතපාන තියෙන අරකේ නැහැ. නමුත් ඒකෙත් ඇලෙන්න එපයි කියනකොට එතකොට බුදුජානනාංශයේ manussත් ඉක්මන. ඒක උපයාගෙන ඒකෙත් ඇලෙන්නේ නැතුව ඒක හරියට පෝල් වෝල්ට් එකකට පිටිපැණි මේ තරංගයකට සාමාන්‍ය බිමකට වැඩි උඩ යන්න අපි ලීයක් පාවිච්චි කරනවානේ පෝල් එක. දිනන වෙලාවදී ඒක විසි කරන්න බෑ. පෝල් එක විසි කරලානේ අපි යහපතට දෛවික දාන්නේ. එහෙම නැත්නම් පෝල් එක හයියෙන් අල්ලන් හිටියොත් එimhe බාර් එකේ වැදුනොත් පේල්නේ. මට උඩ යන්න පහසු වෙච්ච එක තමයි මේක කියලා සෝනියර එකට තියාගන්න ඕන කියලා අයියේ පෝල් එක අල්ලගත්තොත් මොකද වෙන්නේ උඩදී යලාගෙන ඉන්න තාක්කල් නෑ ඒකට ඒක ගහලා ජෙටිසනින් ඉෆෙක්ට් එකෙන් තමයි බොහරගෙන් එහාට පණින්නේ. ඒක උඩට ගිහිල්ලා ඒක විෂිකරණ බාරෙන් තමයි යටතට පණින්නේ. ඒක අටුවාචාර්යන් වහන්සේලා පෙන්නනවා අපි මේක ඉන්න ගඟක් නම්. දැන් මේ පැත්තෙන් ආපු අත්තකින් එල්ලිච්ච වැලක් තියනවා කියලා හිතන්න. මේ පැත්තෙන් ආපේකන ගඟ තරණය කරන්නේ ඒ වැලට හයියෙන් පණිනවා. පැනපු ගමන් මේ වැල ස්විං යනවනේ මේ වැත්තට. ඊයේ යහ කෙලවරේදී මතයගේ නැත්තම් මොකද වෙන්නේ? ආපහු ගේනවා මේ පැත්තට. ඒ නිසා කෙලවරට යනකම් ඒක අල්ලන්න ඕනේ අතහරින්න බලාගෙන. අල්ලන්න ඕනේ දැඩිශේ තමන්ගේ පණ රැකෙන විදිහට. ඊට පස්සේ කෙලවරට ගියාට පස්සේ අතහරින්න පුළුවන් විදිහටත් අල්ලන්න ඕනේ. ඒක කියනවා සුකනම්මිය ඇල්ලීමක් කියලා. කමඨාන අල්ලන්න ඕනේ ඒ වගේ. එහා කෙලවරට ගියාට යූරෙම නෙවෙයි වැටෙන්නේ. යූරට කිට්ටු තැනක. ඒතකොට ධනපණි ගහන කොට වෙන්න පුළුවන්. නමුත් ඒක අතහැරියේ නැත්තම් මෙතන ආපහු හිටපු තැනටම එනවා. දෙවෙනි සැරේත් යනවා. දෙවෙනි සැරේ අච්චර යන්නේ නැහැ. දෙවෙනි සැරේ අච්චර යන්නේ නැහැ. ඉතින් ඒ නිසා කෙලවරටම යන්නත් ඕනේ, කෙලවරට ගිහලා කතා කරන්නත් ඕනේ කියන එක අපිට යම් කෙනෙකුට උදව් කරොත් අපි ඒව අල්ලගන්න. ඒගොල්ලෝ බැඳලා තියෙන කවුද? උදව් කරන්න ආපේ කියන්නේ. ඌ විනාශයිනේ. ඌ ඉවරයි. ඌ කම්බස්. පොට්ටක කරේ කාට හරි පොඩ්ඩක් hina වෙන්න බලන්න මෙන්න හිට වෙනකොට කේන්දරේ ගෙනත් දෙන්න. පොරොත්නම් බලන්න. දැක්කේ නෑ වගේ හිටපු නිසා මම යන්තම් බේරුණා. යටිතරක් කියනවා කොහොමද එකක් දාගනින් කියලා. අල්ලන්න ඕනේ අතාරින්න පුළුවන් එක. දුජනාචි කියන්නේ මැද අල්ලපන් කොන්දේ කතාරේ. හැබැයි මැදත් අල්ලන්න ඕනේ සුකනම් මේ විදිහට ඕනේ වෙනකොට අතාරින්න. ඒක පේන්නේ ಗುಣමකකමක් විදිහට වගේ. Tamante ඒකට යන්න වෙච්ච උදව් කරපු දේ පාවිච්චි කරන්නේ ඒ වැඩේ ඉවර වෙච්ච ගමන් අතාරිනවා. එච්චර යුටිලිටි වැලියු එකක් එච්චරම ප්‍රායෝගික ගැටයක් වෙන්න මොනම තාත්‍රිකවත් නැහැ. ඒකට කියන්නේ ප්‍රයෝජනේ සලකලා වැඩේ ගත්තා. වැඩේ නිවර්ණණේ අතාරිනවා. දැහැටි කූර කියන කාලා තියෙනවා. දත්මන්දින බාන හුඟක් පාන කරන එක සැරේම දින විසිකොල ගන්න. සංගංගේ 17 දත්මද්දා එක සැරේ මැද්ද වැඩි වුණා බස් පිළිකලලා. ත්‍රෝවේ ටයිප් එක. ඒකදී මේ මේ මේ ශිල්පේ බුදුජානකසේ මේ පෙන්වන ප්‍රතිපදාව. ඒකට ආශා කරන මිනිහටත් ඒක ඒක දඩුවක් දනුවක් වෙනවා. ඒක කාර්යාදුවක් වෙනවා. ඒකත් වැඩ ගන්න ඕනේ. ඒකට වැඩ වැඩ ඉන්න නෙවෙයි. ගත්තනේ වැඩි කරනානේ හරියට අහලා කොහොමද? වැඩි ගත්ත ගත්ත එතනම ඇරියා ඒක නිහාට නැහැ. මට ඒ ගියාට පස්සේ ආය ගමනක් යනකොට තමයි ඊමේල් එද්දසවත් මතක් වෙන්නේ. නැත්තම් මට වැඩක් නැහැ. ඒ නිසා අපි දෙන කවදාවත් තරහ වෙන්නේ නැහැ. තරහ වෙන්න දෙයක් නැහැ නේ අල්ලගන්නේ නැහැ නේ අපි. මට අර විදිහට සැලකුවා මේ විදිහට මොකුත් නැහැ වැඩේ ගත්තනි ගන්න උපරිම වැඩ ගන්නවා. ඉන්නකම් හොතට වැඩ ගන්නවා. ඊට පස්සේ දැහැටි පුරක් වා. අල්ල විසිකර තමයි මේක ඔයගොල්ලන්ට කරන්න බෑ. මම දන්නවා පැහැදිලිව බෑ මොකද ඔයගොල්ලෝ මට වැඩි ඔයගොල්ලෝ මම මේ මේ මහත්ම ගති තියෙනවා ඔයගොල්ලෝ ගන්න. හරිම ශිෂ්ටාචාරයි. හරිම හැදිච්ච මිනිස්සු. ඉදාවටත් එක්ක වැඩි කරන්න බෑ. ආන කියන්නේ කින්දේ කියුන්නේ නැහැ හැබැයි. ඈ? පස්සේ කියන්නේ අපිට ප්‍රශ්න 20ක් තියෙනවා අපි යනවා. ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථාන ආනාපාන සතිය. ඊයේ දිනේ මම ආනාපාන සතිය නොදැනී මුළු කායම හිතගොත් කායෙම වේදනාව දැනුනේනි. අසු ප්‍රශ්නයක ඔබ වහන්සේ දෙකටම හිත යොමු කොට වේදනාව වේදනාව සමගම සිටින්නේ කීදීය. ඔබ වහන්සේ ප්‍රකාශ කළ පරිදිම සිත විවේක වෙමින්ද වේදනා දැනෙමින්ද චක්‍රාකාරව දැනේ. සිත විවේක වන අවස්ථාවේදී අවකාශයකට යන්නා මෙන් පැතිර පවතී. ශරීරයට පහසුවක්ද ආසති ආදි ස්වභාවයක්ද දැනේ. ඇතැම් විට මේ ආනාපාන සතියේම හිත පවත්වාගෙන සිටිය විටදී විතර දැනි ඇති බව වැටහි. වේදනාව දැනෙන අවස්ථාවේ උපසාගත නොහැකි තරම්ය. ශරීරයේ හින්දරමින් දැඩි රක්ෂණයක්ද දාහයක්ද මුහුණේ තැනින් තැන කටුවලින් අන්නා සීල මාගේ මාරුවට දැනේ. වරින් වර පාද මාරු කරද මේ ස්වභාවයේ එසේම දැනේ. සබන හිත ආනාපාන සතියේම හෝ කයෙහි හෝ පැවත එකවරම බෝධ වී යන අවස්ථාවේ රූපේ සහ නාමය වෙනම පවතින බව යම්සේ වැටහි. තවද නිදින්නේ නොමැති නම් මේ කිසිවක් නොදැන්න බව වැටහි. බව දැනේ. සක්මනේදීද සතිය පය පිළිවෙලින් පොළවේ ගැටෙන ආකාරයේද පය මාර්ගීමේදී පවතින ගැප් එකකද යොමු කළ විට අවකාශයේ වැනි තැනකට යනු දැනේ. එතන ආර්ථික ස්වභාවයක් නැති බව වැටහේ. ඔබ වහන්සේ ඉක්බා කට්ට ඇතුළට ගත්තා කියු කතාවද ඊයේ දිනේ ශබ්දයක් ඇති ආවේගයක් හිතේ පහළ වෙන්නට යාමට පටන්ගත් විට නැවත පයට හිත යොමු කර ටික වේලාවකින් ආතතිය නැතිව ගිය අවස්ථාවේ වැටහිණ. මගේ භාවනාවේ විවිධ වැටහීම් වලට සහ අවස්ථාවන් ජය ගැනීමට ඔබ වහන්සේගෙන් ගෞරවාන්විත උපදෙස් පතමි. ඔබට පිරුවන් සරණයි. ඔබ වහන්සේට පිරුවන් සරණයි. මේකේ මුල් ටීමෙන් තමයි අපිට මම හිතන්නේ මට ඉස්මේ උපදෙස් දෙන්න කියලා වේදනාව සහ හිතන කියනකොට හිතනේදී ආතති නැති බව වැටහෙන්න නම් වේදනාවේ ආතතිය තියෙන්න ඕනේ. ආතතියට සාපේක්ෂව තමයි ආතතිය නැති බව තේරෙන්නේ. ඒ නිසා ආතතිය යම් තාක් තියෙනවනම් ඒ තාක් ඒක නැති වෙච්චහම විවේචන. ඒ නිසා බුදුජානනාංශයේ දේශනා කරන්නේ මේ දෙන්න මේ අතතිය ඇති සහ නැති නියුන් දරුව දෙන්නෙක් වගේ. මෙයා නැතුව මෙයාට ඉන්න බෑ, මෙයා නැතුව මෙයාට ඉන්න බෑ. ඉතින් අපි මේ තකතිරුකම කියන්නේ අපි වේදනාව නැති කරලා ආතතිය විතරක් කියලා. ඒක කියනවා මේ කාසියක පරණ තඹ තඹ කාසියක් ගන්න. ඒක පැත්තක රජිනී ගොළුව තියෙනවා. අනිත් පැත්තේ පොල් ගහ තියෙනවා. අපි කිව්වොත් කාසියක් දෙන්න කියලා පොල් ගහ විතරක් තියෙන එකක්. තනි පැත්තක් තියෙන කාසියක් ලෝකේ නැහැ. ඒක දෙනකොට අනිත් පැත්තේ කොහොමද රජිනිය මූණ එනවා. මේ දෙක එකිනෙකට සාපේක්ෂව තියෙන්නේ. ඉතින් ඒක එකක් ඉල්ලන තරම් අප තක తీරුවනේ අපි. සැප විතරක් ඉල්ලනවා කියන්නේ සැප දුක එකට තියෙන කාසියේ සැප විතරක් ඉල්ලනවා. කරන්න පුළුවන් මගුලක් ඉතින් හොඳ වෙලාවට දෙයයන් නැති පේන්නේ නැහැ. පේන්න හිටියනම් මල මගුලයි වෙන්නේ. බුදුජානන්තේ කියන බුද්ධත්ව ජාතිකේ මේ ලෝකේ මවපු එක ඌට දිවෙනාංශේ මවුන් කාර්යය කියලා නෙමෙයි කියන්න තියෙන්නේ මේක මවලා තියෙන්නේ සුද්ධ දුකක්. ඒසවට කියන්න ඕනේ විනාශකයයි කියලා කියලා තියෙනවා. මවලා තියෙනවා. මොකද අපි ළඟ තියෙනවා සංකල්පයක්. මේ දුක නැති සැපක් කියලා. වේදනාවක් නැති විවේකයක් කියනවා. වේදනාව සහ විවේක දෙක එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙලා තියෙනවා. ඒ නිසා වේදනාව එනකොට හුදුට වේදනාව විඳින්න ඒකේ ආතතිය තියෙන හැටි දකින්න. පිළීම දකින්න. දැවීම, තැවීම දකින්න. දරන මේ දරතේ දකින්න. ඊට පස්සේ බලන්න ඒක නැතුණාට පස්සේ පිළීම, දරතේ ආතතිය නැහැ. මේ දෙන්න එකිනෙකට පහක්සාපේක්ෂයි. මේක මේක වේවා මේක නොවේවා කියපු ගමන් ඔන්න කම්මරසෙන්න පටන් ගන්නවා. මේ දෙන්නගේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය එහෙම නැත්නම් ප්‍රත්‍යুৎপন্ন භාවය එහෙම නැත්නම් reciprocal relationship එක තේරුම් ගන්න පුළුවන් අපේ මනසට හැබැයි අපේ තියෙන සංස්කෘතික ලක්ෂණ නිසා අපේ ඔළුවට දාලා තියෙන pre conditioning නිසා අපි මේක එකක් කියනවා කොහොම කරන්නේ අලුවක් ගලවන්නේ කොහොමද කාසිය එක පැත්තක් විතරක් ගලවන්නේ කොහොමද ඉතින් ඒ නිසා මතක තියාගන්න ඒක ලස්සන බුදුරජාණන්සේ ආනන්ද සප්පයි සූත්‍රෙ පෙන්නනවා. අයින් කරන අයින් කරන ගිහිලා කියනවා දැන් ඔන්න මහණෙනි ආනාපානියේ රූප සංඥාවක් නැති වෙලා තමයි මොකක්වත්ම නැත්තනකට යනවා. ඊට පස්සේ සද්දයකට හරි වේදනාවකට හරි හිතවිල්ලකට හරි ආනාපානට හරි හිත ඇවිස්සෙනවා. ඇවිස්සුණාට පස්සේ තමයි දැනගන්න පුළුවන් ඇවිසිට සාපේක්ෂව හිතේ විවේකයක් කියලා. විවේකයෙන් නැති විවේකයෙන් දැනෙන්නේ නැහැ. විවේකී ඉන්නකොට මම විවේකී ඉන්න කියලා දැනෙන්නේ මොකේට සාපේක්ෂව දැනගන්නේ. දැස් වුණාට පස්සේ තමයි දන්නේ අනේ මම මෙච්චර ලැබිලා තියෙන විවේකනේ. ඊට පස්සේ ආයෙ දැන් ඊට පස්සේ කියනවා මුද්‍ර ජානස මුද්‍ර දැන් ආනාපාන ආනාපාන ආයෙ භාවනා කරපන්. භාවනාව ආයෙ විවේකයට යනවා. එතකොට තේරෙනවා දැන් සද්ද නැහැ. කරදර නැහැ කියලා. හැබැයි ඉන්නේ විවේකයේ බව සාපේක්ෂව තේරුම් ගන්න මොකක්වත් නැහැ. ඒක නිසා කියනවා අජටව කාසියට ගියොත් යානියක් ඒක Taman වටේ කරකුණත් ඉදිරියට ගියත් ඒ යන බව තේරෙන්නේ නැතුළු අජතාවාසේ ගමන ගාමියන මොකද පහු කරන දෙයක් නැහැ. අපි ගමනක් යනකොට පහු කරන දේෙන් තමයි අපි දන්නේ අපි යනවායි කියලා. නැත්තම් දන්නේ නැහැ. ඒක ඒ කියන්නේ ෂටල් එකේ ඉන්නකොට එයාට මෙහෙම පණිවිඩය අරින්න ඕනේ. දැන් මේ අපේ රටේ උදේ අපේ රටේ දවල් නැත්නම් එයාට තේරෙන්නේ නැහැ මොකද හැම කැරකෙන රවුමක් පාද ඉර නැගලා බහිනවා පොළොවේ යට යනවනම් පැයක් ඇතුළත පොළොවට රවුමක් යනවා. ඒ තරම් වේගින් යනවා. ඒකට ඒක ඉර නැගලා බහිනවා. පැයකට අපිට පැය 24 වෙනද. ඒකට මේ මිනිහට මොකද වෙන්නේ? බයොලොජිකල් ක්ලොක් එක ඔක්කොම කරකවලා හිටිනවා. ඉතින් පොළොවෙන් ඉහාට ගියාට පස්සේ යන බව පේන්නේ නැහැ. අපි ඉන්නේ සාපේක්ෂක ලෝකෙක. ඒක නිසා මේ රහස තියෙන්නේ අපි මේක ප්‍රතික්ෂේප කරපු දේ තුළ. ප්‍රතික්ෂේප කරපු දේ තුල තමයි නිවන නිවනට සාපේක්ෂව දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි කාට හරි කියලා දෙනවා නම් මේ දෙකට සමහිත පැවැත්ම. වේදනාව සහ වේදනාව නැති ගතියට නැත්තම් දැන් කියන්නකො දුක් වේදනාව සැප දුක් සැපට සමහිත පවත්තන් යනවා කියන එක උගන්වන්න කොහේ හරි විශ්වවිද්‍යාලයක් දැකලා තියෙනවද? කොහේ හරි විශ්වවිද්‍යාල ඩිපාර්ට්මන්ට් එකක්වත් දැකලා තියෙනවද? ඩිපාර්ට්මන්ට් එක ප්‍රොෆෙසර් කෙනෙක් ලෙක්චර් කෙනෙක් කවුරුත් ඒගොල්ලෝ කියන්නේ මේ සැපමයි. අරගේ සැපම දෙන්න. දෙන්නම් කියන තරමොත් තකතිරෝ ඉන්නවනේ මේ විද්‍යා ලෝකේ. මේක දෙන්නම් කියන ඊට පස්සේ ඒක පස්සේ යන අපගේ අමනියොත් ඉන්නවනේ. දෙයි. අර එලිචිවිටි පස්සේ වැටෙනවා ධන උරුල්ල වැටෙනවා. ඉවරයි. මේක පැද්දෙනකොට හිතෙන්නේ දැන් වැටේ දැන් වැටේ කියලා වැටෙන්නේ නැහැ. පිස්සු හරකගේ පිටිපස්සේ යනවා අඹේ වැටේ කියලා හිතාගෙන. පෙද්දි පැද්දි නෙදී. ඒ හොඳ මස්නේ. පොඩි නැත්තෙන් ඉట్లా තියෙන දැන් වැටේ දැන් වැටේ කියලා ඉවල යනවා. මේ යන්න යන්න අරක පැද්දි පැද්දි කියලා ඩක්ක වැටෙන්නේ නැහැ. විද්‍යාලෝක පිටිපස්සේ යන සේරම. එලිච්චිගේ තනපුරුල්ල කන්න පිටිපස්සේ ගන්න ඊවල්ු වගේ. වැටෙන්නේ නැහැ. වැටෙන්න නම් සපදුක දෙකයි දෙකට සමහිත දාන්න මේ වේදනාවයි මේ වේදනාව නැති තැන නැත්තම් සැප වේදනා දුක් වේදනා කියන දෙකට සමහිත දැම්ම නම් එතන විතරක් තියෙනවොත් ඒ කවදාකවත් අර්ථයට පිළිගන්න ගන්නේ නැහැ අපි හිතන්නේ ඒ දුක් නැති සැප විතරක් තියෙන නිස්සාරය කරලා නිස්සාරණය කළ සැප විතරක්ම දෙයි අපි ඒකට දිව්‍ය ලෝකෙකුත් හිතාගෙන ඉන්නවා ස්වර්ගෙකුත් හිතාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වර්ගයට කී කට්ටිය මෙහෙන්න බලාගෙන ඉන්නවා. ඒ මෙහෙදි අවබෝධ කරගන්න පුළුවන් නරක මොකක්වත්ම කරන්න බෑනේ. ඉතින් සාමේ ලැබිලා තියෙන දැන්ට ලැබිලා තියෙන මේ දරා ගන්න පුළුවන් උිටදී භයානක තත්ත්ව තියෙනනේ ඒකෙදි මේ දරා ගන්න පුළුවන්කම තියෙද්දි අපි චෝදනා කරන්නේ මොනවද කියලා හිතන්න. අපි චෝදනා කරන දේ ගේමට කැතයි. අපි කරන මේ අප්‍රසාද ධෛර්යයත් එක්ක බලනකොට ඕවත් කෑ ගන්න දේවල්ද? අලියක්කට ඉන්දියාප්පයක් ගානක්ද? කාලා ගානේ තියෙන්නේ. කිතුල් කන අලියට කිතුල් පිටි ඉන්දියාප්පේ කටේ පැටලෙයි කියලා හිතනවා. එංගා නිකන් දුහාම්සෝ කියලා තියෙනවා සද්දන්ත කුලේ ඇතෙක් වෙනවා මිසක්කා කැටකිරිලියක් වෙන්න උත්සාහ කරන්න එපයි කියලා. ලැබුණේ පොමන සූත්‍රේ පෙන්නනවා ඔබ හද්දන්ත කුලේ ඇතෙක් වෙලා කොට ගහපු වරපට ඩංගල කඩාන ඵලයක්. ඔය කැටකිරිල්ලක් වගේ එල්ලෙන පඩලකට බයි පැත්තෙන් හැරලා යන්න එපා කියලා කියනවා. ඒ නිසා මේ දෙකම බාර ගන්න. බාර ගැනීම කිසිසේත්ම නෝන්ජල්කමක්වත් නොහොබිනා ගතියක්වත් වැදගත්මකට නැති ඇතිකට තින්නේ අපේ කවදාකවත් නැති අර අප්‍රත්‍යත වීර්ය ඉදිරියට එනවා. ඒක නිසා අපිට අවශ්‍ය අඩුම කඩුම ටික තේරම තියෙනවා දැන්. අපේ ආකල්පේ වෙනස් වෙනවා. අපේ ආකල්ප වෙනස් වෙනවා පැමිණි දුක් පැනිලා කියන මට්ටමට ගියාම එන්න තියෙන සැප විතරයි. ගරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැවසූ පරිදි මෙම භාවනා වැඩමුළුවේ මූලික අරමුණ වන්නේ සත්‍ය ප්‍රගුණ කිරීම හඳුන්වා දීමයි. මෙහිදී අප ප්‍රගුණ කරන සත්‍ය හා සම්මා සතිය යන දෙකක්ද වෙනසක් තිබෙන මේ කරුණාවෙන් පහදා දෙන්න. ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා. සතිය කියන එකට නිර්වචනය මුගදෙනෙක් කතා කරනවා නමුත් නිර්වචන නමයක් දෙන්න පුළුවන් අටක් නම් සාමාන්‍ය පොතේම සඳහන් වෙන සතර සතිපට්ඨාන සතිය ඉන්ද්‍රිය සතිය බල සතිය බොජ්ජංග සතිය සහ සම්මා සතිය කියන ඒ හැම එකෙදිම නිර්වචන වෙනස් වෙනවා නිර්වචනේ පරිණාමයටපත් වෙනවා ඉතින් ඒ නිසා එකක් දුන්නොත් ඒක ඒ තැනට විතරයි අදාළ ඒ අටක් වෙච්ච සතියට මුලින් ඥානපෝනික ස්වාමීන් වහන්සේ සති මාත්‍රය කියලා එකක් අඳලා දෙනවා. බය ඇටෙන්ෂන් කියලා. power of mindfulness කියන පොත අරගෙන කියවන්නේ ඒ සංජි පිටු 60කින් විතර පුදුමාකාර විදිහට මේ සතිය කියන එකට අර්ථයක් දෙනවා. තව සුද්ධ කරන්න පුළුවන් මේ පොත නමුත් ලියවිලා තියෙන අවුරුදු 50කට ඉස්සර ලියවිච්ච වෙන පොතක මේ සතිය ආරම්භයේදී මේ සති මාත්‍රාව උගන්වනවා. කිසිම බෞද්ධයෙකුට කරන්න බෑ ඒ ශාන්ති ජර්මන් ජාතිකේ. පැවිද්දෙක් තමයි ඒ විදිහට බලපොඩි නිසා සත්‍ය පිළිබඳ අදහස දෙනවා. මේ සතියේ නිර්වචනය හොයනවා කියන්නේ නිත්‍ය සංඥාවක් කියලා මම චෝදනා කරනවා. සත්‍යයට නිත්‍ය නිර්වචනයක් නැහැ. ඒ වෙනස් වෙනවා. කරනකොට කරනකොට සත්‍ය දියුණු වෙන දියුණු වෙන නිර්වචන වෙනස් වෙනවා. ඒ නිසා සත්‍යයත් අනිත්‍යයි, සත්‍යයත් දුකයි, සත්‍යයත් අනාත්මයි. අපි ඒකල්ලන තොරන් ගහන්න ගියාට සත්‍ය අපිත් එක්ක තොරන් ගහන්නේ නැහැ. සත්‍ය වෙනස් වෙන නිසා ආඩද දෙන නිර්වචනය එයා ඉන්න தත්තට අදට ගැලපුණාට භවනා කරනකොට කරනකොට ඒක වෙනස් වෙනවා හිත පටන් ගන්නවා තව එකක් ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන මේක ජීවිත පරිශ්‍රණයක් මේක තියෙන්නේ ලයිෆ් ලොන් එක්ස්පෙරිමන්ට් එකක් කාට හරි කිව්ව සතිය මේකයි කියලා ඒ මනුස්සයා නොමග යනවා නොකියත් බෑ නොකියත් බෑ ඒ නිසා සත්‍ය පිළිබඳ මුළු ත්‍රිපිටකයම තියෙන ඔක්කොම එකතු කරලා හදපු පොතක් මේ මම පරිවර්තනය කරා ඥානාලය හමුතුගේ පොතේ. ඒකේ දෙවෙනි කොටසත් ඇවිල්ලා තිනවා. ඒකේ පෙන්නනවා ඒක ඒක පසුතල වලට ගැලපෙන විදිහට බුදුරජාණන්සේ සත්‍ය නිර්වචනය කරපු හැටි. ඉතින් ඒකේ එක එක කනට තියෙන අදාළතාවය සහ එක එක චිත්තක්ෂණයට එක එක පසුබිමට තියෙන අදාළතාවය වෙනස් වෙනවා. ඒ නිසා විරුද්ධ මනසකින් යන්නේ. ඒ දන්නේකම කරගෙන යන්න කරන යනකොට ඒට ඒක වෙනස් විදිහකට පෙළි. ඒකත් බාර ගන්න. එකක්වත් විසුද්ධ වෙන්න එපා. ටිකට කරගෙන කරගෙන යනකොට සතිය හරියටම තේරෙන දවසේ වුණා නිවන් දැකලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම ප්‍රශ්නේ ඉහි question answer session එකේ ශුන්‍යතාවයේ පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධයි. පරයන්ති ආනාපානසති භාවනාවේදී ආනාපාන සතිය නොදැනෙන මට්ටමට ආපසු ශරීරේ වලාකුළක් මෙන් හැරෙවි. පසු අවකාශයට දේවි යයි. මෙම අවකාශයේ ඝන කළුවරේ ඒක ශරීරයේ පැවතුණු සංවේදනා නැතිය. මෙම අත්දැකීම පෙර වික්‍රීතකයේදී ඇති වූ එකකි. ඔබ වහන්සේ ඊයේ විස්තර කර ආකාරයට මෙම අරූප ලෝකයේ ශුන්‍යතා අවස්ථාවක් බව අවබෝධ විය. මෙහි ඝන කලවර බවක් ඇත්තේ මන්ද? මෙම අත්දැකීමෙන් පසු ඉදිරියට යන්නේ කෙසේද? ඇත්තට මේක එක පැත්තකින් බලනවා නම් ඉන්ද්‍රිය බද්ධව තිබිච්ච අපේ ඥාණය අනින්ද්‍රිය බද්ධ ලෝකයකට මාරු වෙලා තියෙනවා. අපි අරමුණක හිත පවත්තන තාකල් එක්ක අරමුණ අපි දකිනවා එක්ක අහනවා එක්ක ගඳ එක්ක රස එක්ක පහස එක්ක ගැන හිතනවා. නමුත් අරමුණ සම්පූර්ණයෙන් ගෙවෙනකම් බලන ඉඳලා අපි කලබල වෙන්නේ නැතුව තාමත් සතියක් තියෙනවා. හැබැයි මේ සතියේ තියෙන අරමුණේ නෙවෙයි ආරම්මනේ නෙවෙයි අනාරම්මනේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් රූපේ නෙවෙයි අරූපය කියලා තේරුම් ගන්න පුළුවන් නම් නිමිත්තේ නෙවෙයි අනිමිත්තේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ තේරුම් ගන්න පුළුවන් වෙච්ච කෙනාට බුදුරජාණන්සේ තෑගි දෙකක් දෙනවා එකක් කියනවා ඔය තමයි කෙලෙස් අඩු අවස්ථාව කියන්නේ කියලා දෙක කියනවා ප්‍රතිපදාව විදිහට ගිහිල්ලා කියලා ඉතින් කවුරු හරි කිව්වොත් මොන ප්‍රතිපදාවද දැන් මම සතියක් නැහැ මට අරමුණකුත් නැහැ මම පටලවිලා ඉන්නේ මම තනි වෙලා ඉන්නේ පාළු වෙලා ඉන්නේ කියලා. ඒක නැති කරන්න තමයි බුදුරජාණන් වහන්සේ අර ජයකි දෙක දෙන්නේ මේ ප්‍රතිපදාවේ දිනුවා කෙලෙස් අඩු තත්ත්වයක් කියලා. නමුත් මේක විඳින්නේ ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද මනසින්ද කියලා බලන්න ඔය එකකින්වත් නෙවෙයි. මේ රූපයක් දකින්න අවස්ථාවකුත් නෙවෙයි, ගන්ධ සද්දයක් අහන අවස්ථාවක් නෙවෙයි, ගඳක් රසක් පහසුකුත් නෙවෙයි. මනසෙන් හදන්න පුළුවන් එකකුත් නෙවෙයි. ඒක නිසා කියනවා ESP කියලා extra sensory perception එකක්. ඒ අනින්ද්‍රිය ප්‍රතිපද ඥානයක්. මේක මට අයිති නෑ. මේකට මමයා නෑ. මේ ඥානෙට මාන්නේ නෑ. මේ මාන්නෙට තෘෂ්ණාව නෑ. ඒ නිසා දන්නහමාන දිට්ඨිය වලට මෙතන ළඟ ගන්න බෑ. මේ මමයි මේ ලබාගත්තේ. නැත්නම් හරියට වැඩිය මයි ළඟ තියෙනවා. නැත්නම් මේක මං ලොක් කරලා කාමරේ දාගෙන ගිහිල්ලා මේ සූර්යක දාන අතිගැට ගහ ගන්නවා කියලා කරන්න බෑ. ඒ නිසා මේක ලැබුවට පස්සේ ඒ කෙනා මමයිනේ හිතන්න ගත්තොත් මාන්නේ හිතන්න ගත්තොත් තෘෂ්ණාවෙන් හිතන්න ගත්තොත් එයාට පේන්නේ මේක අභක්තියක් කියලා. අමලියක් කියලා. අරියාදුවක් කියලා. නමුත් මේ ඉන්ද්‍රිය බද්ධ නැති විඥානයේ ඉන්ද්‍රිය බද්ධ නැති යට තියෙන තත්වක් මේක. මේක තමයි සාමාන්‍ය බටේර මානසිකත්වයේ මානසික විද්‍යාවේ යටිහිත කියලා කියන්නේ. අපි වයිස් කැලක් වතුර දාපුවම මතුවෙන්නේ 10ට 1යි. ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියනවා. යට පැත්ත කෑල්ලක් කියනවනේ. ඉතින් අපි උඩ පේන කෑල්ලේ ඉඳලා යටට බිංගයක් කැපුවොත් ඒක තැනකදී අපි වතුර යට ඉන්නේ. ඒ ඉන්න තත්ත්වෙට ගියාට පස්සේ අයිස් කෑල්ල අඳුර ගන්න තියෙන උඩ කෑල්ලේ නෙමෙයි මේ ගත කරන්නේ යට. හැබැයි එකම අයිස් කෑල්ල. ඒකට කියන්නේ මේ කාල් යුන් කතා කරලා තිබුණා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපිට හඳුන්වලා දීපු ක්‍රමේ නිසා උඩු හිතේ ඉඳලා යටි හිතට අපි බින්ග කපන හැටි දැන් දාන්නේ. ඉන්ද්‍රියපද ඥානෙ ඉඳලා අනින්ද්‍රියපද ඥානෙට යනවා. මේක විශේෂත්වයක් පෙන්නනවා ඒ කල්ජොන් අනින්ද්‍රියපද ඥානයකින් අපි ඔක්කොම සමානයි. ඔය ඉස්තන්ට ගියාට පස්සේ ඥාන පරිමේ නැහැ. ඔය ඉස්තන්ට ගියාට පස්සේ මේ බාලියෙද්ද දෙතෙන් ගියේ වැඩි මාළියෙද්ද ගියේ පෝසතෙද්ද ගියේ දුප්පතෙද්ද ගියේ මොකක්වත් නැහැ. එيشා බුදුන් දකින්න ඕන නම් උතෙන්ද. බුදුහමරොත් දෙන්න ගියත් ඔය ටිකම තමයි. දේවදත්ත උතෙන් ගියත් ওই ටිකම තමයි. මම ගියත් උතෙන් තමයි. නමුත් බුදුහාමුදුරේ ඒක බාර ගන්නවා අපි බය වෙනවා. අපි කියනවා මේක කිසි වැදගත්මකට නෑ මේක ගණ්ඩ දෙයක් නෑ මේක රූප බලත්ෙත් නෑ ගඳක් නෑ රසත් නෑ පහසත් නෑ කියලා. ඉතින් අපි යන්නේ ප්‍රතික්ෂේපේ නිසා අපිට ඒක උරුමේ පාසිකම නැති වෙනවා. කවදාද මේක ප්‍රතිපදාවේ දියුණුවක් මේක කෙලෙස් අඩු ගතියක් කියලා මේක හුරු කරගත්තොත් මේක නිවේ නිවන කියන්නේ. මේ ගන්නෙ මේ තියෙන ඉන්ද්‍රියවද්ද ඥානයේ තියෙන කෂඩ ගතිය කෙලස් ගතිය නැති වෙන තැනක් තියෙනවා කියලා පෙන්නන්න තමයි. මේකටත් බැඳෙන්නේ නැතුව හිතියොත් අර කල්ලන්නෙත් නැහැ මේක කල්ලන්නෙත් නැහැ ඒකිනකොට මේකෙන් ගන්නවා මේකිනකොට ඒකෙන් ගන්නවා. එතකොට ඒකේන මේකට බැඳීමක් නැති කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි මේ භාවනාවෙන් ලැබෙන අත්දැකීමට චින්තාමය නැත්නම් ඒකට කියනවා අපි අන්වේ ඥාන කියලා ණය විපස්සනාවේ දැනගන්න ඕනේ මේ මොලේ පිටබල එල්ලේ වැඩ කරන්නේ ඉන්ද්‍රිය බද්ධ ඥානය. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් එන දේවල්. ඊපස්සේරම කක්කා. කිසි දෙයක ගන්න දෙයක් නෑ. ඒක තිරසනෙකුත් එක්ක කිසි වෙනසකුත් නෑ. ඒ ඥානෙ තනි කර තිරසන. නමුත් ඒ ඥානෙ හරහා යන්න පුළුවන් අනිත්‍ය බද්ධ තැනකට තිරසනට යන්න බෑ. සිල්නති කෙනාට යන්න බෑ. මේ ශ්‍රද්ධාව නැති කරාට යන්න බෑ. සතිය නැති කරාට යන්න බෑ. යනවා ගිය ගමන් ෆාස්ට් ෆෝවර්ඩ් දාලා පහු වෙනවා. මම රිවර්ස් එකට දාන්නේ ෆාස්ට් ෆෝවර්ඩ් මොකද එයාට පින්නේ තනි වුණා වගේ. මේ පාළු වුණා වගේ. රහෙන් තල්ලු වුණා වගේ. ඒකයි පුතේ කියන්නේ ශ්‍රද්ධාව අරගෙන යන්න, සීලය අරගෙන යන්න, සතිය අරගෙන යන්න. ඒ ගියත් මේක හරියන්නේ නැහැ. කිවිලයකට හුරු වුණාට පස්සේ තේරෙනවා ඉන්ද්‍රිය බද්ධ ඥානේ හැමදම තණ්හා, ක්‍රෝධ, මාන, ඊර්ෂ්‍යා කැට කැට. මේකට කවුරුවක් මේ පැත්තේ කවුරුවක්වත් රණ්ඩු කරන්න දියා පේන තෙක් මානේ කවුරුවක්වත් නැහැ. ඒ නිසා මේක වෝක් ඕවර් එකක්. එහෙම නැත්නම් නිතරම ජය. කවුරුත් ෆයිට් කරන්නේ ගියාට පස්සේ තේරෙනවා මේකේ ඉඳලා බලුවොත් විතරයි මේ මිනිස්සයා අසුචි පනෝ අසුචි වලකට බැහැලා අසුචිකයි වල දඟලනවා වගේ තමයි මිනිස්යාගේ වැඩ කටයුත්ත වෙන්නේ. ඒ නිසා දෙවියන් බ්‍රහ්මයන් බලන්නවත් හිතේ නැතුව මනස ලෝකෙදියා. ඒ තරම්ම එකෙක් තලාගෙන අනිත් එක කණ්ඩ හදන්නේ මේ අසුචිකයල්ලකට. ඉතින් කේමනන්ද සාන්තින කාලේ කියනවා අසුචි වල කියන පණිවිඩ ලොකු අසුචි කැලක් හම්බෙච්චා දුවනෝනෝනි කටිට ඉස්සරහින් අපමට ලොකු කැලල හම්බුනායි කියලා. ඒක තමයි මේ ලෝකේ තියෙන ආප සත්කාර සම්මාන සිලෝකවල හැටි. ඒක ලොකු දෙයක් ලැබුණයි කියලා හිතාගෙන. නමුත් මේක අසුචියක් වශයෙන් දකින දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඉන්න කටියට වෙනම කවදම මේ එකිනෙකා කුලල් කාගෙන කියලා නැත කරයි. හැබැයි නැත කරන්න පුළුවන් ඔය අනිදිපද්ද තැන්න ගිය ගමන් කුලල් කා ගැනීමක් නැහැ. තාමත් මේ ලෝකෙම තමයි. හැබැයි මේ නිවන නෙවෙයි. මේක නැතුව මේ අපි එදිනදා කරන රණ්ඩුව කවදාකවත් තේරුම් ගන්න බෑ. නිසා මේ අනිත්‍යපත දැනට යන්න පුළුවන් තැන ගියාම ඒක ෆ්‍රික්ෂන්ලස් පාත් එකක්. ඒ නැත්තම් කම්ෆර්ට් සෝන් එකක්. ඒකට ගියාට පස්සේ තේරෙනවා මේකේ කක්කාව නැත්තම් අරගේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඒකේ තියෙන හිතට ආවම තමයි මේකේ කක්කාව තේරෙන්නේ. ඉතින් මේ දෙක තියෙනවා. දෙක තේරුම් ගන්නකොට තමයි තේරෙන්නේ ඔබට දැන් අර සාමාන්‍ය කක්කා විතර ජීවත් වෙන මනුස්සය වගේ නෙවෙයි දැන් ඔප්ෂන් දෙකක් තියෙනවා. එක්ක මේකක් තවත් එක රණ්ඩු කරලා ඊර්ෂියා ක්‍රෝධ මාන කරනවා මිනිස්සුත් එක්ක ඇලි ගලි වාසය කරන්න පුළුවන් ගණ්‍යා කරේ ඇලිලා කුලයා කරේ ඇලිලා එතන අර පැත්තට ගියාට ඒ කිසි ඇලීමක් නැතුව විවේක වෙන්න පුළුවන් ඒ දෙක දැක්කට පස්සේ විතරලු මනුෂයාට යුක්තිය කියන එක තේරෙන්නේ සාධාරණේ කියන එක තේරෙන්නේ එහෙම නැතුව දෙන යුක්තිය මේ අතගිනි ගනිද්දී ඔළුව ගිනි ගනිද්දී ගන්න යුක්තිය ඒක නිසා ඒ දෙන්න ගියාට පස්සේ තේරෙනවා මනුෂයා කලියුත් නොකලියුත් වෙන කාටට දෙනවා නම් මොනවද දෙන්න ඕනේ කියනවා නම් මොනවද කරන්න ඕනේ කියලා දන්නේ ඔය දෙකම තියෙන මනුස්සයාට කියලා. මේක විතරක් දන්න මනුස්සයාට බුදුරජාණන් කියන්නේ එකස්කමයි කියලා. එකස් පොට්ටයයි කියලා. ඌට ගැඹුරු වෙන්නේ නැහැ. ඌට වෙන්නේ රණ්ඩු විතරයි නිසා භාවනාව විදි අපි ඇත්තට මේ වගේ වැඩමුළුවකදී ওই මට්ටමට ගියා කියන්නේ ලොකු දෙයක්. ඒ විශාල දෙයක් ගන්න. ඊට පස්සේ බලන්න ඕනේ මේ හිස්තනක ඉඳලා මේක දිහා බලනකොට මේකේ ඉන්න ඔක්කොම නරපන්නෝ අසුචි පන්නෝ හැබැයි පහත් කළා හල ගන්න එපයි කියලා තියෙනවා පහත් කෙරුවොත් අර තියෙන විවිධකේ ලබන්න බෑ නිසා මේ දෙකේ උබේ ජීවියෙක් වගේ වතුරටත් බහින්න ගොඩක් දෙන්න ඉඳලා මේකට හෝ මේක දිහා ළඟගෙන මේක නෑ එපා වෙනවා මේ විවේකයට හෝ බැඳීමක් ඇති නොකරගත්තොත් විවේකයට බැඳුනොත් ඒත් බ්‍රහ්ම ලෝක වලට අරූප ලෝක වලට බැඳෙනවා යන ගමනක් තමයි බුදුරජාණන්සේ අන්තිමටම ඔය මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම තතථාවය එහෙම නැත්නම් නොසැලෙන මනස එහෙම නැත්නම් දෙක දැනගෙන මැද අල්ලලා මැදත් පිළේ මැදත් අල්ලන තු ගිලිනවා වගේ කියන වචන කියලා තියෙන්නේ. එවැනි කියන දේශනා කවදාකවත් බනකට ගන්නේ නැහැ. ගන්නෙම නෑ මේ මෑතකදීව දෙන්නේ තුන් දෙනෙක් කතා කරන්න පටන් ගත්ත නැත්නම් බනට කියන්නෙම මේ පින් කරලා දිවි ලෝකෙට ගිහිල්ලා ඒදි මේකට වැඩිය ලොකු අසුචි කුට්ටියක් අල්ලගෙන උද්ද පැනපැන ඉන්න පුළුවන් මේ කියලා තමයි කියලා. ඉතින් කට්ටිය හරි ආසයි කක්ක බබාලා කියලා කියන්නේ. කක්ක බබාලා කක්ක අල්ලගෙන ඉන්නේ කැවැත්ත. කක්කම කරන දෙයක් නෑ බුදුහාමුදුරුවෝ ආවේ නැත්නම් කක්ක තමයි ඔක්කොම. බුදුහාමුදුරුවෝ ආවට පස්සෙත් කක්ක අල්ලනකොට පොඩි කැතක් තියෙනවා. නැත්තම් කරන්න දෙයක් නෑ. බුද්ධෝත්පාද කාලෙක ඉති වෙන මොන කරන්නේ? අපිට හවුවරණක්වත් නෑ, සහංගලියක්වත් නෑ. මොකද ඒක පෙන්නලා තියේදිත් ඒක යටපත් කරගෙන මේ කක්කාවට අදින ඇතිල්ල දිහා බලනකොට මාරා කොච්චර අතුපතර විහිදිලා ඉන්නවද කොච්චර කෝ බලවත්ද කියන එක පේනවා ඒ වගේම අපි උදේ ඉඳලා හැන්දනකම් කාටද ඡන්ද දෙන්නේ කියලා තේරෙනවා අපි කඩුව දෙන්නේ කාටද කොපුව දෙන්නේ කාටද ගත්තොත් බුදුහාමුදුරන්ට කොපුවවත් දෙන්නේ නැහැ. මාරයටමයි දෙන්නේ. මාර වැඩි. ඒ නිසා මේක සාකච්ඡා කරමු අපි. මට තකයි සාකච්ඡා කරනකොට එච්චර උද්දෝධිය අපිට යන්න පුළුවන් මේද කියලා. නමුත් වෙන ක්‍රමයක් නැති නිසා භාවනා කළ පුළුවන් තරම් යන්න කිහිල්ලා මේ අපි විඳින මේ කාම ලෝකේ නැත්නම් මේ කාමිෂ ලෝකේට විකල්පයක් තමයි මේ නිර්ආමිෂ ලෝකය. හැබැයි ඒකේ වැඩි ආඩම්බර වෙන්න එපා. මොකද මේකත් අතාරින්න වෙනවා. ඒක දැනගෙන දෙකට සමහිත පවත්තන එකයි කරන්න ඕන. ස්වාමීන් වහන්සේ මම ඊයේ උදේ වරුවේදී තවත් තවත් වරුවේද පරියන්කයක වාඩි වූ විට විනාඩි 5කට 10ක් වැනි කාලයක් තුළ මගේ මුළු සිරුරම රත්ී දහඩියද මුහුණින් පිට වීමට පටන් ගනී. මේ භාවනා කරන කාලය තුළ විනාඩි 10ක් 15ක් පමණ වරින් වර ඇතැයි සිතමි. ඒ ගණන් නොගෙන ආනාපානයේ දිගට සිටියෙමි. ඊයේ ස්වාමීන් වහන්සේගෙන් ලැබුණ පිළිතුර යකා ඇතුවත් වැඩේ කරගෙන යන ලෙසය. මගේ ශරීරයේ ඇතිවන මෙම වෙනස්කම් චිත්ත උපක්ලේශ ලෙස හෝ භාවනාවේ ඇතිවන අතුරු තත්ත්වයක් ලෙස ගත හැකිද? එය එම තත්ත්වය අවසන් වුවද පිට හරහා දැඩි වේදනාවක් හටගෙන භාවනාව සඳහා සඳහා පවත්වන සතිය විසිරී යයි. සිතිවිලිද වරින් වර පැමිණේ. මම දැන් මෙතන යන සිද්ධාන්තය මුල් කරගෙන නැවත ආනාපානයට පැමිණියද දෙහිසියෙන්ම පුළුවන්. නමුත් ටික මේ සිත් වේදනාව දැනීම පිටිවිලි වලට පැමිණීම ක්‍රියාදාමයක් තනිකරම අදාළ වී යයි. මෙවැනි අවස්ථාවකදී මම දැන් මෙතන යයි සිතා මුළු කාර්යයම කැපකිරීම සුදුසු යයි සුදුසු යයි මට සිතේ. ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. මේකත් ඒ අර මම දැන් මෙතන කියන එක හරහා අපි යම් හේකින් මේ මුළු කාම ලෝකෙම විනිවිදලා ආනපනිය අල්ලගත්තා නේ. ඒක විශාල ඒ කියන්නේ ප්‍රධානම ගැටේ එතන තියෙනවා. ඊට පස්සේ ආනපානෙ විනිවිදලා ආනපන නැත්තද කියන්නේ. එතකොට එතෙන්ද ගියාට පස්සේ ආනපානිය කියන රූපේ නැති වුණාට පුත්‍රජනස් කියනවා රූප සංඥාවෙන් දෙවි කියනවා කියලා. ඒ රූප සංඥාව කියලා කියන්නේ මේක හිතලුවද්ද මේක ඇත්තක්ද කියලා හිතා ගන්න බැරි වෙන විදිහට වටපිටියේ ශබ්දක් තියෙනවා. කයි වේදනක් තියෙනවා. ආනපානෙ ඇති නැති මට්ටමේ තියෙන සියලුම දේවල් ඒක තියෙනකොට අර මානසික දුක කියන දෝමනස්සේ කියන එක කායික දුක නෙවෙයි දෝමනස්සේ එන්න පටන් අර ගන්නවා ඒක මේ මනසින් හදෙන දෙයක් ඒක නිකන් මේ අර කිඹුලකන ඉවසන්න පුළුවන් කොහිලකට ඇවෙනවා ඉවසන්න බැරුව වගේ පුදුම විදියට නුරුස්නා ගතියක් එහෙම නැත්නම් ඉන්න තැනින් උස්සලා දාන ගතියක් එනවා මේකට කියන්නේ රූප සංඥා කියලා රූපේ වින විචපේක්ෂණාට අමාරු තැනක් තමයි මේ රූප සංඥා විනිවිදින එක. මෙතෙන්දී මේ මහායාන පොතක සඳහන් කරලා තිනවා යක්කු 52 දෙක් පහු කරගෙන යන්න ඕනේ කියලා. රූපේ 5000 කාර්යකයිල හොල්මන් කරනවා. වේදනා 10 කාර්යකයිල හොල්මන් කරනවා. සංඥා සංස්කාර විඥාන වශයෙන් ඒ හොල්මන් කරනකොට තමයි මෙතෙක් සංසාරේ විඳපු හැම ආකල්පයක්ම රූප පිළිබඳව තිබුණ ආකල්ප වේදනා සංඥා සංස්කාර විඥාන ඔක්කොම ඇවිල්ලා අපිට මේ අභියෝග කරනවා ආයිති ඔක්කොම ගලවලා ගලවලා ඒවා ඒවා පිළිබඳව යහ දර්ශනයකින් කියොත් හරි ලේසි කියනවා ඒ වගේම කියනවා වේදනා කරදර කරන කරන සංඥා සංස්කාර කරදර කරන අඩුයි සංඥා කරදර කරන වේදනා සංස්කාර කරදර කරන අඩුයි සංස්කාර කරදර කරන කරන සංඥා වේදනා කරදර කරන අඩුවේ තුන් දෙනා එකකින් තමයි කරදරේ ඉන්නේ. අපේ චරිත ලක්ෂණ වල හැටියට ඒ වෙලාවේ මතුවෙන මොකක් හරි එකක් අපි එහෙ දාගන්න. ඇඟේ දාගන්නවා. ඒක තමයි අපිට අදාළ දේ. ඒක විනිවිදින්න ඕන. ඒක විනිවිදින්න මේ රණ්ඩු කරන්න ඕනේ නැහැ කියලා බුදු දඥාන්සේ සඳහන් කරලා තියෙනවා. කලියුත්තේ මේක හරහා බලන එක මිසක් මගාරින්නත් එපා මේක සිප් වෙනද ගන්නත් එපා. එතකොට අර මානසික වේදනා, දුවමනස කියන දේවල් එන්න පටන් අර ගන්නවා හරියට ඒකෙන් තීරයට පටන් අර ගන්නවා අදාළ හේතුවක් නෙවෙයි ඇතුව නෙවෙයි එන්නේ එක්කෝ කර්ම ශක්තියක් නිසා එහෙම නැත්නම් ඇබ්බැහියක් නිසා එහෙම නැත්නම් ඥානගත ලෙඩක් මොකක් හරි නිසා එනවා. ඉතින් ඒක හරහා යනකම් සංසාරයෙන් හිටිනවා. කවදාද ඒක විනිවිදට පස්සේ පේනවා. අද මෙතෙක් කල නොකරපු විදියට මම පියවරක් ඉස්සරහින් තියාගත්තයි කියලා. ඒ නිසා මේකේ එන්නේ මේ ප්‍රගති පරීක්ෂණයක් විදිහට වගේ එන්නේ. පහසු වුණොත් ඊගාපන්තියට යනවා. පේන්නොත් ඊට පදනම ඉන්න වෙනවා. ඒ නිසා හිතා ගන්න මේක හරහා මම යන්න ඕනේ කියලා. ඒක යන්නේ නැවත නැවත ඒකට මුණ දීම හරහාම තමයි. වෙන වෙන වෙන පින් කරලා හෝ දෙයන්නාන්ති ඇවිල්ලා හෝ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අපිව ගලවන්නේ තමන්ට තමන්ගේ සරණ විතරයි තියෙන්නේ එතන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරිණාමී ආනාපානසති භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස නොදැයෙන මට්ටමට ආපසු රූප සංඥා ඉතා වේගෙන් ගලා ආවේ. යත් එකම නිදිමත වැනි ස්වභාවයක් පැවතින. නමුත් සත්‍ය පැවතියේ. විවිධ අකුණු ගැටීම් වැනි ස්වභාවයක් අත්දැකීය. ආලෝක දානාවක් ඉතා වේගෙන් ඉසපිහලින් පහළ වී නැතිව යයි. ඒ ඉතා වේගෙන් සිදුවේ. අකුණක් වැන්න. එවිට නිදිමත නැතිවී ඇඟ සැහැල්ලු වේ. මෙම ධර්මතාවයේ පහදා දෙන්නට කාර්මික වේලා සිටිනේ. ඉතින් ඔක්කොම ඉතින් රූප සංඥාවට දාන්න වෙනවා. රූප සංඥා ශීඝ්‍රයෙන් ගමන් කරනවා දැක්කයි කියලා දීලා තියෙනවනේ. මේ හැටි ඔක්කොම එතකොට මේ අඩ නින්දක ස්වභාවය තියෙන්නේ. නින්දක්ද නැද්ද? සංකල්පයක්ද සත්‍යක්ෂයක්ද කියලා. මෙතනදී තේරුම් අරගත්තොත් කවදා හරි එයාට ලේසි තැන තමයි ওই ධම්මපදේ පළවෙනි ගාතාව. ඊට තේරෙනවා මෙතෙන්ට ගියාට පස්සේ මනෝපුබ්බංගම ධම්මා මනස මුල් කරගෙනයි සීල ධර්ම පහර වෙන්නේ. මනෝ ශේෂ්ඨා මනසමයි ශ්‍රේෂ්ඨ මනෝමයයි. මේ මේ රූප සංඥාවලට යනකොට ධම්මපද ගාතාව හරියට පොතක පිටුදක දිගේ ඇරියා වගේ පළවෙනි ගාතාවයි දෙවෙනි ගාතාවයි. මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ටා මනෝමය. මේ ඉතින් දෙනකන්නම් කියන්නේ අපි කියනවා නෑ මනෝමය නෑ මේ ඔක්කොම යමක් තියෙනවා මේකේ කියලා. මෙතෙන්දි ගියාට පස්සේ තියෙන හරියක් තියෙන රූප සංඥා හැබැයි ඔක්කොම මනෝපුබ්බංගම මනෝසෙට්ටා මනෝමය. කවදා හරි හිතන්නේ මේක මනෝ විකාරයක් විතරයි කියලා තේරුණා නම් ඒට සාපේක්ෂව අනුමාන ඥානෙකින් තවි මේ රූප කියලා කියන්නේ මනෝ විකාරයක් විතරයි. රූප සංඥා මනෝ විකාරයක් කියවරසී අනුමානයේ රූපය අලුතයි. රූපේ රූප සංඥාවයි මනෝ විකාරයක් කියලා දැනගත්තා නම් මේ කාම ලෝකය කියන්නේ මනෝ විකාරයක් විතරයි. ඒ විදිහට පස්සෙන් පස්සට වැඩ කරන්න පටන් ගන්නවා. මෙතනදී තමයි බ්‍රේක් ඉවන් පොයින්ට් එක එන්නේ. ඒ කඩීම කඩේමේ ඉන්න රූප සංඥාවේදී එතන ගොඩාක් පැටලෙනවා ඒ නිසා. ඇඟේ වදින මොකක්වත් නැහැ. ඔක්කොම මනෝ විකාරය කියන්නේ මනසින් කරන රණ්ඩුවක් තියෙනවා. මනසින් කරන යුද්ධයක්. කරලා කරලා තේරුම් ගත්තොත් මේක රණ්ඩු කරන දෙයක් නෙමෙයි. මේක අවබෝධ කරගන්න විතර මේක තියෙන්නේ මනෝ මේ රූප සංඥාවක්. රූපේ කිල්පද හැඟීමක්. රූපය හඳුනා ගැනීමට කරන සලකුණු තැබීමක් සහ තබරලද සලකුණු අනුව රූපය හඳුනා ගැනීමක් විතරයි. මේකේ හරයක් නැහැ. මේකේ තාරයක් නැහැ. මේකේ ගතයුත්තක් නැහැ. කියලා තේරුම් ගත්තොත් ඒක තේරුම් ගත්ත මට්ටමට තේරෙනවා මේ දිනදා ජීවිතය අපි ලබන මේ සුඛෝපභෝගී වස්තු සියල්ලම මනෝ විකාරයක් විතරයි. ඒක පිටිපස්ස යන මනුස්සයට ඒක මහා ලොකු දෙයක් තමයි. නමුත් ඒකේ තියෙන තුච්චකම දකපු දවසේ පේනවා මිනිස්යාට මේ මිනිස්සු බැන්නට මේ ඇබ්බැහිය තියෙනවායි කියලා කුඩුකාරින්ද හැම එකාටම ඇබ්බැහියක් තියෙනවා. හැම එකාම ඉන්නේ කුඩු කාලේ. හැම එකාම තියෙන පුදුමාකාර හැබැයි එක. හැබැයි ඌට ඒක දෙන්නේ අල්ලපු ගෙදර මනුස්සයෙක් හැබැයි පේනවා. අල්ලපු ගෙදර මනුස්සයාකෝ ගේ උඹත් රෙද්දරවිලා තියෙන්නේ බලන්න මගේ රෙද්දරවිලායි කියලා කිව්වට උඹත් රෙවිලා තියෙන්නේ කියලා ඌ පේනවා ඕකට හරිම අකමැතියි අපි. තමන්ගේ කක්ක වෙලා තියෙන අනුගේ කක්කව වෙන්න වෙන්න ඉන්නවා. හැම හැබැයි හිතනම තමයි සංස්කාර කියන්නේ. සංස්කාර කියන්නේ ඇබ්බැහි. පුරුදු ඒකම එකතු කරන්නේ. ඉතින් ඒක සංසාරට බැඳලා තියෙන පහින් එකක් කියලා තේරුම් ගත්තට පස්සේ මේ මම ඉන්නකම් අනිවාර්යයෙන්ම අපි මේ මගේ කෙරුම මම කෙරුමා මම අයියා මම අක්කා මම මුදුනා මම තමයි අයියා කියන්න නෑ මේ නටන්න නෑ මේ මෙච්චර පෙට්‍රෝල් වියදම් කරන නටන්නේ මොකටද කියලා බලන්න මේ බඩ විතරක් ගන්න විතරද වෙන්නේ නෑ මම අයියා වෙන්න මම අක්කා වෙන්න මුදුන වෙන්න ගරු ගරු වෙන්න තමයි නටන්නේ ඉතින් ඕකට ඔච්චර නටන්න ඕනද කියලා ඉතිරා බුදුජානක කියන පොඩට කැලේකට ගිහිල්ලා බලපන් අප ගරු වෙන්නේ ගස්කොලන් හොටනේ ඒකදී ගහලා ලෑරෙට විලවුන්ටනේ සර්පෙින්දනේ ඕක ගරු වෙන්න දෙයක් නැහැ. උඹ මේ ගරු වෙන්නේ මේ වගේ ගරු වෙන්න දාගන්න පිස්සු පියාට ළඟට ගියොත් විතරයි. කණයා කෙරේ බැඳුනොත් කුලයා කෙරේ බැඳුනොත් අයිය වෙන්න හදනවා. ඒ නිසා පුළුවන් නම් එහෙම රණ්ඩු කරන්නේ නැති ගස් කොළන් එක හිටපන් කියලා කියනවා. ඊට පස්සේ රූප සංඥාවට මේක දැක්කට පස්සේ මේ හොල්මන් දිහා බලනකොට අහ කන්දෝමයි මේකත් ලෝකයක් දහරමානිස් කියලා හිතෙනවා. මේ නටම නැතිලා පය දාච්ච බල්ලෝ වගේ. දුවනවා දුවනවා දුවනවා හැතැම්ම නැහැ. සොරි කියලා හිතෙනවා. ඒක නිකන් හත්ය හෙලලා හෙලලා හෙලලා පෙන දාගෙන මැරලා යනවා. පොඩ්ඩයි හිමීට යමු. සොලෝ එකේ සොලෝ එකේ බෑ. හරියට වැඩිය මෝට වැඩිය අරු ඇද්දල යනවා ඉස්සරහට පොඩ්ඩක් පාරට ගිහිල්ලා පොඩ්ඩක් බලහිනව වැඩි කොහොමද කියලා වාහන අදින ඇදිල්ල පුදුමාකාර වේගයක් තියෙනවා. මං ගියා මේ Nissan කම්පැනි එකේ ඒක හදනවා මේ අර මම කියන golden skyද මොකද්ද කියලා එන්ජින් එකක් විනාඩි දෙකයි තප්පර 55ක් ඇතුළත 100ට පිකප් එක ගන්නවා. යාගන්‍ය රූම් එකේ කොල්ල තුන්දෙනයි කෙල්ලකෝ ඉන්නේ. ඒ මනුස්සයා තනිකර එන්ජින් එක ඉවර වෙනකම් එයා කරනවා. අනිත ඔක්කොම වැඩ කරන රෝබෝට්ස් දාලා. මේ මැෂින් එක හදනවා ඒ 100ට හැතැම්ම කිලෝමීටර් 100ට පිකප් එක කරගන්න. ඒක මොකටද දන්නේ මට වෙන්නේ ඇයි කියලා මට දන්නේ නැහැ. ඌ කියනවා මේ අවුරුදු ගානකට පස්සෙලු 20 කෙනෙක් වෙතෙන් ආවේ. මං ගියාට පස්සේ එතන වැඩ කරන වයසකම ලොක්කා ඇවිල්ලා කිව්වා මට ස්පෙෂල් ඕඩර් එකක් ආව ඔබ වහන්සේට මේක පෙන්වන්න කියලා. මට යකල කැරියට ආසාව තියෙනවා. ඉතින් ඌ මේක දන්නේ නැහැ නේ. මුළු එන්ජින් එක එන්ජින් එක අහන ඔක්කොම පෙන්වනවා මට වෙන්නලා ගිලකෝ මේකට යන්න දෙන්නේ නැහැ පිටින් බලන්න පුළුවන් ඔය හතර දෙනාම 골ඩ් මෙඩලිස්ලා මැෂින් එක හදන්නේ එක තප්පර විනාඩි කොච්චරද ගානක් ඇතුළේ 100ට නගන්න මොන තරම් වේගයක් යන්න හදන කොහෙද මේ යන්න හදන්නේ 골ඩ් මෙඩල් ලැබගෙන සලෝ එකේ යන මේකයි මගේ බර භාගේ පයට හැතපුමයි වේගේ මම ජමාකාරත්තකාරයා මේකයි මගේ බරපාගේ පැයට හැතපුමයි වේගය ඔහෙල අඳට යන්න හදනවා කියන මේක දිහා බලනකොට පේනවා මේ මුළු චිත්තේ දිහා බලලා අපිට පුළුවන් අපේ දරුවෝ බේරන්න කියලා. දැන් මෙවැනි වාතාවරණයක් අපි සිත්තිරුවේ එක්කෙනෙක් නෙමෙයි ලක්ෂ ගාණක් එකතු වෙලා ඊට පස්සේ හැදෙන දරුවෙකුට පොඩක් ඔබ සෙල්ලම් කරපම් බබා ටිකක් ඉඳපන් මේ හෙළුවෙන් ටිකක් කියලා හ්ම් හ්ම් ඉව කරගෙන ඉන්න වෙලා නැහැ ඉක්මනට ලංකාවේ නම් පහේ සීසත්ත්‍ය පාස් වෙන්න. ඉතින් අරුගේ ළමා සුන්දර කාලේ ඇත්තෙම නැහැ. ඉතින් උට එකයි කරන්න පුළන්නේ කරලත් නැතිච්චරයි අම්මට අපට වෛර කරනවා. ඉතින් අම්මට තේරෙන්නේ ඇයි වදේ මෙච්චර අපිට අපේ අම්මා සලකන්නේ තාට මොකට සලකනවා නමුත් මේක වෛර කරන්නේ ඇයි කියලා. ලංකාවේ ඉන්න මනෝවෛද්‍යවරු කියනවා මෙහෙ නෙවෙයි ලංකාවේ 10% ළමයින්ට බඩ එකක් කොමත් කියනවලු මොනම වේදිනවා සනිපෙන්නේ නැහැ. ටෙන්ෂන්. ඉතින් යමරජ්ජුරෝ නෙවෙයිනේ මේ දෙන්නේ අම්මයි තාත්තනි යමපල්ල වෙලා තියෙන්නේ. පන්ති බාර ගුරුවරයෙන්නේ. ඉතින් උන් අනිවාර්යයෙන්ම 100ක් වෛර කරනවා. 100ක් වෛර කරනවා. කාටවත් දැන් හැදෙන කිසිම ළමයෙක් නැතිලු. ඒකේ ලස්සන කැලලක් තියෙනවා කිව්වොත් ඔයගොල්ලෝ තරහ වෙනවා. මම නිව්සීලන්ත ගියාට පස්සේ දලයි ළමාව. කෝකනයි කිරුවේ මම දන්නේ යාළුවෙක් නිසා මම ඔය යන්න කියලා මම කවදාවත් දැකන්නේ නැහැ. පස්සේ මම හිතුවා යන්න ඕනේ. ඊට පස්සේ මම ඉතින් ලස්සන සීෂන් එක තිබ්බද ඉබර ක්වෙස්චන් අනා සීෂන් එකේ ඔය ප්‍රශ්නේ මතක් කරා මේ පොඩි ළමයි ඇයි මෙච්චර ද්වේෂ කරන්නේ කියලා. දලයිලාම කියනවා අපි පුංචි කාලේ දලයිලාම පුංචි කාලේ දැන් අපි පුංචි කාලේ අපි වෛර කිරුවේ තාත්තට. පසුගිය අවුරුදු 30 ඇතුළත ද්වේෂය තාත්තගෙන් අම්මට ගිහිල්ලා. දැන් තාත්ත බෙරිලා තාත්ත නඩුවෙන් නිදහස් වෙලා. කිසිම වෛරයක් නෑ අම්මත් එක්ක. ඊට පස්සේ කියනවා ඒක ලොකු ඒක ඕගොල්ලෝ ඕන කෙනෙක් ඔප්පු කරලා බලන්න ඒක මේ මේ මේ රිසර්ච් පේපර්ස් තියෙනවා කියලා කියලා ඕනේ නම් ලෝකේ යුද්ධයක් නැති කරන්නේ. අම්මට ප්‍රශ්නේ තියෙන්නේ අම්මා ගෙදර සාමය ටික නිර්දැන ගන්න කිව්වා එදාට ලෝක යුද්ධ ඉවරයි. අම්මලාගේ වැඩේ තියෙන්නේ කරුණා කරලා සතුටුමත් වෙන්න ඉවසිල්ල වැඩ කරන්න. පවුලේ ප්‍රශ්නේ පවුලෙන් ඉවර කරන්න. යන්න දෙන්න එපා ගියතෙන් එළියට. ගිගම ලෝක යුද්ධයක් වඩපත් වෙනා ඉස්සර තුන පිළිමි අපේ වැඩේ දැන් ඒක කාන්තාපක්ෂේ ඉල්ලගෙන කනවා. ඇද්දගෙන නානවා. බෙදාගෙන කනවා. ඉතින් ඒක නිසා වැඩියෙන් නැරුවොත් අපි මේ වගකීම් ගොඩාක් ඔලුවට ගන්නවා පොඩි ළමයි නොමගියවම වගකීම්. ඒක මේ කතෝලිකයෙක් කරන වැඩක්වත් මුස්ලිම් මිනිහෙක් කරන වැඩක්වත් යමරජුරු කරන වැඩක්වත් මේ කවුද මේ සක්‍රදේවින්දගේ ඥාන මනුස්සයා කරන වැඩක්වත් නෙවෙයි. අපි අපි කරන දේ. ඉතින් ඒ නිසා මේ වේග කැවිල්ලේ කර්මාකල පොඩ පොඩ්ඩක් නතරලා ඉවසලා බලන්න අපිට මේ ස්පීඩ් කරලා යන්න පුළුවන් නම් අපිට ක්ලච් එක තියනවද බ්‍රේක් තියනවද කියලා. ක්ලච් බ්‍රේක් නැතුව ගියාට පස්සේ ප්‍රශ්නේ නැහැ. ඔයගොල්ලෝ හොම්බ කටගෙන ගත්ත ඉවරනට පස්සේ නැහැ. පස්සෙන් යන පොඩි උන්න මොකද වෙන්නේ බලන්න. අපිට මෙච්චර මැද කරලා සත්‍ය ගැන ඉගෙන ගන්න මෙහෙම අමාරු නම් මේ රටේ අධ්‍යාපනඥයෙක්ගෙන් උත්තරයක් තියෙදවල. මේ රටේ දේශපාලනඥයෙක්ගේ තියෙද උත්තරය. මේ රටේ සමාජ විද්‍යාඥයෙකුට හීනකින් කල්පනා වෙයිද මෙහෙම කල්පනාවක්. මේ තව වේගෙන් ඉස්සරහට යන්න හදනවා මිසක් ප්‍රශ්න තියෙන්නේ මේක මේ නැවතිල්ලේ සොලෝ එකේ යන ගමනේ කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා ආනාපානෙත් අඩු කරන්න. කය වේගත් අඩු කරන්න. ඒකලවල ඒ එතන එනකොට මේ රූප සංඥාවේ බලන්න කොහෙද මේ අපි මේ හීන ලෝකෙකනේ මේ රජ වෙන්න හදන්නේ? සම්පූර්ණ මනෝ ලෝකයක් කියන්නේ. ඉතින් ඒක සාමාන්‍ය කාම ලෝකෙදී කිව්වොත් කවුරුත් පිළිගන්නේ මේක මනෝ ලෝකයක් කියලා. නමුත් රූප ලෝකෙ පිළිගන්නේ නැහැ. නමුත් රූප රූප සංඥාවක් වඩපත් වෙන පුදු යනාශ කියනවා. ලස්සන කැලලක් තියෙනවා මේ මේ ආනන්ද සක්කාය සූත්‍රයේදී එතෙන්ද ගියාට පස්සෙලු ගිහි ගියත් අරින්න ඕනේ. ඒ කියන්නේ එතෙන්ද නැගන් ගිහින් ඉඳලා භාවනා කරලා යන්න පුළුවන්. අනිත් උත්තර මම බැලුවා ගොඩක් වෙලාට පටන් ගන්නකොටම ගිහි ඇතැල්ල භාවනා කරන කතාවල් තියෙනවා. ප්‍රධානිත සපයි සූත්‍රයේ තනක තියෙනවා මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ එයා අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාකාරගතව මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගන්න ඕනේ. මෙතෙන්ද එනකන් ඉන්න පුළුවන්. ඒ නිසා මල්ලිකා රිට්‍රීට් ඕගනයිස් කරලා කමන්නේ කමරණ වාර්තාව ස්වාමීන් වහන්සේ background retreat first time background, retreat first time, ආනාපාන ආනාපාන සති භාවනාව බේසික් කරලා තියෙනවා. first and second day තමන්ගේ සීට් එක කොන්ද කෙලින් තියාගන්න adjust කරන්න පුරුදු වුණා. third day back pain එකක් නැතිව ආනාපාන සති භාවනාවට යොමු වුණා. මගේ ගතිය සම්පූර්ණ සහය හිතට තිබුණා. හිත ලේසියෙන් control කරන්න බැරි බව වැටහුණා. හුස්මට නාසයෙන් හිත යොමු කරලා මිනිත්තු දෙකකින් වෙන හිතිවිලි වලට දුවනවා. ආපසු නාසයේ ගාවට හිත ගිනාමට මිනිත්තු දෙකෙන් තුනේ ඉඳලා ඒ වගේම රෙපිටිෂන්. සමහර වෙලාවට හිත සංසුන්ව තියනකොට පොඩි ආලෝකයක් ඇති වී නැති වී යන එකට දුටුවා. ඇඟ සැහැඟු වෙලා දෙක වැදගෙන තියෙන එකේ ෆීලිං එක නැති වුණා. හිත උදරේ කුම්බන එකට කොන්සන්ට්‍රේෂන් කරන්න උත්සාහ කරා. ඒක මැනිකමක් දක්වන බව තේරුණා. ආනාපානසති භාවනාව ඊළඟ ස්ටෙප් එකට ගෙනියන්න උපදෙස් බලාපොරොත්තු වෙමි. තවද ඊයේ කතාවලදී අහපු ගොරෝසු හුස්ම යනු කුමක්ද? සියුම් හුස්ම මම හිතුවේ සමාත වැඩි දැනීමක් නැතිව පිටවන හුස්ම වශයෙනි. පැහැදිලි කර දෙමින් ඉඳා සිටින කෙරුවන් සරණයි. මේක නා උසාවියට ගන්නවා නේද? කැමතිද ලියපෙකන අත උසාවි? ආ කන කන ගාව. මයික් එක දෙන්න. මයික් එක දෙන්න. මේක දීලා තියෙනවා මුල තුනෙන් එකේ විතර ඇතුළත ආනාපානෙට යනවා ආපෞසරය පිට යනවා ආපෞසරය කාණාපානට යනවා මේක රිපීට් වෙනවා කියලා. අන්නේ රිපීට් වෙච්ච වෙලාවේදී මේ සංසිද්ධියක පිට තැනක ඉඳලා නැවත ආනාපානෙට ආපු කතාව පොඩ්ඩක් කියන්න පුළුවන්. පිට අරමුණට ගිය වෙලාවක ඉඳලා නැවත ආනාපානට ආපු සංසිද්ධියක් දැනුනම ඉතිපස්සේ ඉතම මිනිස් එක ඉතින් ඉඳලා ආනාපාන සතිය නැහැ කියලා දන්නේ ඒක වෙන්නේ මේ ඉන්දියාවේ නිදිමත වෙලා සංසාරම කියන එකෙන් මම දන්නා ඒ ආනාපානසතිය කියන්නේ. ඒක ආපෝ නැගිටලා එනකොට ආපෝ ආනාපානසතිය නැගිටලා නැගිටලා එන වෙලාවේදී දැන් Taman ඉන්නේ හිතවිල්ලකනේ ඔය කියපු නිදර්ශනේ Tamanගේ මූල කර්මස්ථානේ ආනාපාන. හිතවිල්ලක ඉන්නවා. දැන් Taman හිතවිල්ලක ඉන්නව නැත්තම් ගෝචර භූමියෙන් හිත පැනලා තියෙනවා අනුතුරුදායක තැනක ඉන්නවයි කියලා දැනෙන එක සතියේ කෘත්‍යයක්ද නැත්තම් සතියට බාධාවක්ද ඒක සතියේ බාධාවක්වත් නෙවෙයි කියලා මම හිතනවා ඒකෙන් අපි දැන් සතිය වන්නකොට කරන්නේ අරමුණක් දීලා අරමුණේ පුළුවන් තරම් ඉන්න කියන එකනේ. එතකොට අපි අරමුණේ ඉන්නවා අරමුණේ ඉන්න බව දන්නවා. අපි දන්නවා සතිය කියලා. දැන් මෙතන තියෙන සතිය අරමුණේ නැති බව දන්නවා. මොකද මගේ ඒකවල පිහිට ඒ කියන්නේ ඇති වෙලා තියෙන මං හිතන ආනාපාන සතියේ මට පිටුරයක් තියෙනවා ඒ කියන්නේ මං හිතන්නේ ආනාපාන සතිය කරනකොට මං මගේ පිටුර මගේ නාමය නාමය ගාව මේ උස්ම ඒ ටික හරි. ඒකට තමයි අපි මුලින්ම උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ආභෝග කරන්නේ. දැන් ඒක නෙමෙයි අපි කියන්නේ. දැන් එතන ඉඳලා හිත නන්නතර වෙලා. හිත පිට ගිහිල්ලා. එහෙම නැත්නම් වෙන අරමුණක වෙන අරමුණක ඉන්න බව දැනගන්න එක සතිය කෘත්‍යයක්ද නැත්නම් අරමුණේ පවත්තන සතියට කරන බාධාවක්ද මම කියන්නේ අරමුණේ කරන සතියට කරන බාධාවක් කියලා එක. ඔය එහෙමනම් ඒ සතියේ ඒ පිට ගිය බව දැනගෙන ආපහු එන එකත් වැරද්දක් වෙන්න eBay. ඒ වුණාට ඒකෙන් ටිකටම ඉන්නේ නෑ නෑ නෑ නෑ ඒක ඒවට පටලවන්න එපා බැටලොත් අපිට මේ උතාවියේ නඩු ඉවර කරන්න වෙන්නේ ඒක ප්‍රශ්නේ මෙතන තියෙන්නේ හිත පිට ගියා පිට ගියේ හිත නැවත ගෙදර කරා යන ගමනක් අපි මේ සාකච්ඡා කරන්නේ කාටවත් ඔක අහුවෙන්නේ නැති නිසා මම මේ විශේෂ උතාවියට කැඳෙන්නේ එතකොට අපිට ඉස්සල්ලාම මේකේ සංසිද්ධම පිට ගිය බව දැනගන්න එපායි මේ පිට ගිය බව දැන ගැනීම සතියට උදව්වක්ද අරියාදුවක්ද කියලා මම අහනවා මනින්නේ එක සතියේට උදව්වක් නෙවෙයි කියලා. මොකද එතකොට වෙන වීඩියෝ නිසා එතකොට වෙන දේවල් කල්පනා කරනවා. නමුත් ඒක නැතුව ආවෝ එන්න බෑ. මේකනේ පළවෙනිම දේ. එතන ඉන්න වැරදිතන ඉන්න බව දන්න නිසානේ අපි ආපහු වෙන්නේ. එහෙමනම් දැනගැනීම වැරදි නම් ආපහු වෙන එකත් වැරදි වෙනවා. මේ ඊට පස්සේ ආපහු සියානේ මේ පන්සලින් ආපහු ඉන්නවට භාවනා කරන්න කිව්වද ආපහු ඒතර දෙකක් නෑ කියලා මම කියන්නේ අපි ආනපන ඉන්න ඕනේ දැන් තියෙන හිතවිල්ලක දැන් හිතවිල්ලක ඉන්න බව දැනෙනවා ඒ දැනීම හොඳ දෙයක්ද නරක දෙයක්ද ඒක සත්‍යයට ආධාරයක්ද කරදරයක්ද අරියාදුවක්ද කියන එකයි අපේ ප්‍රශ්නේ. ආයෙත් ඒක අඥාතවත් නිවෙන්න පුළුවන් සිතිවිල්ලට ගිහිල්ලා ආපහු ආපහු ඒක ඒකත් නෙමෙයි මම මේ කතා කරන්නේ හිතවිල්ලක ඉන්නකොට හිතවිල්ලක ඉන්න බව දැනෙන එක එක එකම චිත්තක්ෂණයක් ගැන මම මේ කතා කරන්න බෑ ඒක නමුත් අපි මේ තාකච්ඡාව සඳහා මතු කරනවා අපේ හිතට කියනවා ආනබන හිතපන් කියලා ඉන්නවා ඒක පැදුරටත් නොකැමේ පිට යනවා පිට ගියාට පස්සේ දැන් ආපහු එන ගමන සිද්ධ වෙන්න අපි ඉස්සලාම දැනගන්න එපායි දැන් ඉන්නේ වැරදි තැනක් කියලා. අන්නේ වැරදි තැන බව දැන ගැනීම සතියට ආධාරකයක්ද කරදරයක්ද? අරියාදුවක්ද හොඳ දෙයක්ද? නැත්තම් තමන් හොඳ දෙයක්. හොඳ දෙයක් නම් ඒ හොඳ දේ හිතලා කරන එකක්ද ඉබේ සිද්ධ වෙන එකක්ද? එතකොට ඇයි මේක හැම කෙනාට වෙන්නේ නැත්තේ? භාවනා කරන කෙනාට විතරයි මේක වෙන්නේ. භාවනා කරන කෙනා තමයි මේක හරි පාර මේක වැරදි පාර කියලා දන්නේ. අනික කතේ හරි පාර කියලා එකක් නැහැ නේ. ඉන්නේම වැරද්දමනේ. එيشා ඒගොල්ලෝ හොදලා ගන්න ගුවක් නෙවෙයි එතන තියෙන්නේ. එකක් ආ. හොදලා ගන්න බැරි තැනක ඉන්නේ. දැන් මෙතන වෙලා තියෙන්නේ භාවනා කරන කෙනාට හරි තැනට කියලා දීලා තියෙනවා. ඊට පස්සේ පිට යනවා. පිට ගිහම යාට තේරෙනවා මෙච්ච ලස්සන මේ පාරක් තියෙදි මම පිට ගිහිල්ලා තියෙනවා කියන්නේ. අන්නේ දැන ගැනීම හිතාමතා ගන්න එකක් නෙවෙයි කියලා කියුනේ. මෙන්න මේක තමයි ලැජ්ජාව කියලා කියන්නේ. පවට ඇති බය සහ පවට ඇති ලැජ්ජාව. භාවනා නොකරන කෙනෙකුට මේක හිතීද? භාවනා කරන්න ඇති කට්ටියක් කියනවා අපිත් හරි බය ලැජ්ජ තියෙන කට්ටිය. ඇත්ත. මේ ඥානපෝණික අහමුදුව පෙන්වලා දෙනවා. කොයි වෙලාවක හරි හරි පාරේ යන්න පුරුදු කරලා කරලා කරලා කරලා කරලා හිත කඩප්පලි කරන පයින්. පෙන්නට පස්සේ යාට වෙලාවක චි කියලා හිතෙනවා. අපි ඉන්නේ වැරදි පාරනේ කියලා. අන්නේ හිතන හිතවිල්ල තමයි ලැජ්ජාව කියලා කියන්නේ පවට බය. ඊට පස්සේ ආයේ ඉබේම ආව වෙනවා. ඒක අපිට හම්බෙච්ච ලාභයක්. මේක වෙන්නේ නැත්තේ ඇයි කියලා සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්නයක් අහනවා. වෙන්නේ නැත්තේ මොකද්ද පිට ගියා කියලා පශ්චාත්තාප වෙන කෙනාට කවදාකවත් මේ වාසිය ලැබෙන්නේ නැහැ. පිට ගියා කියන එක ලැජ්ජාවටපත් වෙච්ච කෙනාට මේ මේ මේ චකිතයක් හැකියක් බයක් එනකම් කම්පනයක් ඇති වුණා නම් එයාට ආපහු එන ගමන ඒ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් නම් ට්‍රේනින් එක තියෙන එක ප්‍රඥා මේ ශික්ෂාවක් පිට ගිය බව දැනගන්න එකට ආශිර්වාද කරන්න. ඒක අගය කරන්න ඒකට බය ඒකට නිග්‍රහ කරන්න එපා. සැලෙන්න එපා. පශ්චාත්තාප වෙන්න එපා. මේක කොහොමද කියලා දෙන්නේ? කවදාවත් කියලා දෙන්න බෑ. අනිත් කිසිම බුද්ධ ධර්ම පොතක එහෙම ලියවිලාවක් තියෙනවද කියලා බලන්න. තාම් බාදල් පොතක හරි බුද්ධ දෙහිල්ලේ හරි බුද්ධ ධර්ම සංග්‍රහයේ හරි මොනම පොතකවත් කියවිලා තියෙනවද බලන්න තමන් අතින් හිත පිට ගියා. පිට ගියේකට පිට ගිය බව දැනගත්ත ගමන් ඒකට පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වුණොත් කිසිම ලාභයක් ලබන්න බෑ. ඒක නිසා සදාචාරවාදියට උතරින් එහාට යන්න බෑ. කුල් සදාචාරවාදිය වැරදි පිළිගත්ලා. මෙතන තියෙනෝනේ වැරද්ද වුණා. වැරදි ඉන්න බව දන්නවා. මේ බුදුහාමුදුරට වැඩිය වටින ධර්මයක් මේ. මෙහෙම වුණොත් ඉබේම හිත ආපහු හිටපු තැනට එනවා. ඒ නිසා අපිට දෙකක් අවශ්‍ය එකක් තමයි පිට ගියාට පස්සේ පිට ගිහපුවා දැන් පස්සේ වෙරිෆයි කරන්න ඕනේ. ශාප වණපණ්ඩ ආවනේ ආවට පස්සේ වෙරිෆයි කරන්න. එතකොට තේරෙන පටන් ගන්නවා මේක ඔටෝ යන වැඩක් දැන්. හිත පිට යන එකත් කියලා නෙවෙයි වෙන්නේ. පිට ගිහිල්ලා පිට ගියන බව දන්නම දැනුම් දෙන අර ටෙලිග්‍රෑම් එකක් කරනවා ගෙදෙට්ට ඒකත් තිබේ වෙන්නේ. ටෙලිග්‍රෑම් එකත් එක්කම පිටිපස්සේ මිනිහත් එනවා. ඒකත් නිකම් වෙන්නේ. ඉතින් මෙතෙන්ට එනකම් භාවනා කරලා මේ කියන යාන්ත්‍රණය මේ කියන මෙකැනිසම් එක අපි අපේ සිස්ටම් එකට දාලා තිබුණොත් මරණ මොහොතේ මොකද වෙන්නේ කියලා ප්‍රවෘත්ති සංසය අහනවා. මරණ මොහොතේ තියා ගන්නවා දැන් මැරෙන්නේ නැහැ කියලා. main thing is not to worry දැන් වෘතු කරලා තියෙනවා හිත පිට ගියාට කලබලයකට ආවට හිත කරදර ගන්න එපා. ඒක තමයි අපි එකම මායя. එතකොට කොරස් කටේවත් අත දාගන්න බෑ. කාබන් හිටපන්. එතකොට බොඩි නොලෙජ් එකෙන් චිත්ත නියාමයෙන් අප වෙනවා. ඒ නිසා කියනවා භාවනා කරලා යම් වෙලාවට සුතා දතා පරිචිතා මනසානුපෙක්ඛිතා තිත්‍යා සුප්පටි විද්‍යා කියන මට්ටමන භාවනා කරන මිනිසෙක් මරණ මොහොතේදී 100ට 100ක්ම විකල් වෙච්ච මනසකින් හිටියත් ඒ මනසෙම තියෙනවා යාන්ත්‍රණයක් මං ඉන්නේ දැන් මෙන්න මේ වගේ තැනක් කියලා දැනගන්න. දැනගත්ත ගමන් හිත පුරුද්දන්ට එනවා. ඉතින් ඒක භයානකද? ඒක මරණ වෙලාවේ පුරුදු කරන්න පුළුවන්. ලෙඩක් වුණාට පස්සේ පුරුදු කරන්න පුළුවන්. වයසට ගියාට පස්සේ පුරුදු කරන්න පුළුවන්. පුරුදු කරගෙන හිටපු මනසට ප්‍රයෝජන දෙකක් තියෙනවා. ඉතින් ඒකනේ අපි දරුවන්ට දෙන්න ඕනේ දෙනවනම් ඔබ මේ මේ කලබලයක් නැතිලා පුරුදු කරපන්. ඉතින් ඒගොල්ලෝ අහන මොකටේ මේ ආනපානයක් මේ ඔච්චර පුරුදු කරන්නේ ඔකට මොක ආනපාන පුරුදු කරා කියලා අපිට PhD හම්බෙනවනේ MSc හම්බෙනවනේ ඩිප්ලෝමා හම්බෙනවනේ ඉතින් බුදුහාමුදුරු දන්න තරමින් කට්ටගෙන එනකන් කියනවා මේක කරදර නැති වෙලාවේ කරගනින් මේක සිස්ටම් එකට දාලා තියාගනින් හිත පිට ගියාට අපිට සීල කැඩෙනවා සතිය සමාධිය කරනවද? ශ්‍රද්ධාව කරනවද? සතිය කරනවද? නෑ. කැඩෙනවා කියලා හිතුණොත් කැඩෙනවා. බුදුහාමුදුර අපිට සාස්කය දැන් කැඩෙන්නේ නෑ. යන්නදරව යන නන්නත්තර යන්නදරව. ඊට පස්සේ ඉතින් දැනගත්තට පස්සේ සතියම හිත ඇත්තටම වැඩ කරන. ඒකට කියනවා සති බලය කියලා. උතෙන් තමයි සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙන තැන. එතෙන් කියන්නේ මුරුදු කරපේ කරන්න කියනවා බොහෝන තැනක බලයන් ඉජු ඉජු කරනකොට බල්ලා කූඩුවට එනවා. කූඩු කූඩු කියනකොට ඌ කූඩු. ඉතින් එහෙමනම් ඌ ගියාම මොක බැලියක් වෙන්නේ. ඒ බල්ල බැලිය පිළිවෙල කියන ප්‍රශ්නයක් නැහැ. ඌට මෙහෙම කියන්නේ කූඩු. මේ එක බල්ලෙක්ගේ එක නැහැ. එක බැන්ඩියෙක්ගෙත් ඒක නැහැ. ඒගොල්ලෝ ගිය ගමන් ඉදාට බලනවා අයියෝ බලන්නකෝ මට වෙච්ච දේ අහනවන තිබ්බ හිත සද්දෙට ගියා වේදනාවට ගියා හිතවිල්ලට ගියා කියලා කණපින්දම් ගන්නවා. කණපින්දම් ගැහුවා කියලා මොකද්ද හම්බෙන්නේ? මාරපාක්ෂිකයි. තන්නේ කර මාර්ගාශිකා බුදුහාමුදුරු කියනවා අකුසල් සමාපත්තිය කියලා. වෙච්ච වැරද්ද සමාපත්තියට අනේකනා වැරද්ද නැවත කෙරුවට තරම් අපරාධයක් සිද්ධ වෙනවා. අකුසල සමාපත්තියට යන්න එපා. කුසල සමාපත්තියට බලයන්. පිට ගියත් හිත පිට ගිය බව දන්නවා. දැනගත්ත ගමන් එයා ඉජු ඉජු කියනකොට කූඩුවට යන බල්ලෙක් වගේ හිත කීකර වෙනවා. අන්නෝක දෙන්න පුළුවන් නම් ඊගාව પરම්පරාවට එක් එක්ක තුස්සල පොළේ ගහුවත් මැරෙන්නේ නැහැ. වටන්න බෑ. අපි වටන්නේ වැරද්ද කරපු නිසා නෙවෙයි වැරද්දට පශ්චාත්තාප වෙන නිසා. අපි හිතන එක සදාචාරය කියලා. මේක ආගම දානායට විතරක් තියෙන පිළිකාවක්. ෆිලොසොෆිකලි ඔක දිහා බලන ගමන් ওই පිළිකාව ඉන්නේ. වැරද්ද වැරද්ද බව දන්නා ඒක ප්‍රශ්න නෑනේ. ආපහු එන එකනේ තියෙන්නේ. වැරද්ද බව දැනගෙන ආපහු එන්න බැරි පශ්චාත්තාප නිසා පමාදී න කම්පතිටි සති බලං කියලා බුදුරජාණන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා පමාව තමයි. කම්ප වෙන්නේ. මේ බුද්ධෝත්පාද කාලයක් උඹලගේ සතිය තියෙන උඹලගේ ශ්‍රද්ධාව තියෙන උඹලගේ සීලය තියෙන තවත් මොනවද කලබල වෙයි. ඒගොල්ලෝ වැඩි කරලා දෙයි. ඒක වෙන්න වෙන්න කරන්න කරන්න පුදුම ශ්‍රද්ධාවක් වෙනවා බුදුහාමුදුරුවෝ ගැන. පුදුම ශ්‍රද්ධාවක් වෙනවා සීලය ගැන. පුදුම ශ්‍රද්ධාවක් වෙනවා ධර්ම ගැන. මොකද කවදාකවත් කාටවත් දිස්තු කරන්න බෑ ඔක. ශ්‍රද්ධාවක් බෑ. ඔය පොයින්ට් එක හදාගත්තට පස්සේ වැරදුනාට පස්සේ කොරස් කටේවත් අද්දා ගන්න අන්දබන්ද වෙන්න එපා. එතන වැරදිලා තියෙන ඉතින් මොකද්ද ප්‍රශ්නේ? මොකෝ මේ කාන්කාරේ පළිනවතට වැරද්දුවයි මං විතරක් වැරද්දුවයි ඒ නිසා ලියුමේ මුල් කොටස තමයි ගන්න තියෙන හැටි තියෙන ඒ නිසා හැමදාම බලන්න පිට ගිය තැන ඉඳලා නැවත ගෙදර කරා එන පාර තන්නේ ක්‍රම ස්ටඩි කරන්න තින් ස්ලයිසිං ඔෆ් ටයිම් පෙත්ත පෙත්ත කපලා බලන්න පිට තැන ඉඳලා එන හැටි ඒක ලියන්න කමටහන් වාර්තාවට දෙකයි ලියන්න වෙන්නේ ඒක කමඨහන වාර්තා ලියන්න පුරුදු වුණා නම් ඒ රචනයේ ලෝකේ දෙන හොඳම සාහිත්‍ය සම්මාන රචනයේ බාටපත් වෙනවා. වැරදිච්ච තැන ඉඳලා අපව ගෙදර එන පාර. අපිට ඒක ගන්න බැරි වැරදුනා කියලා පශ්චාත්තාප වෙනවා. ඒනම් බුදු කෙනෙක් ඉපදලා වැඩන්නේ. බුදු කෙනෙක් ඉපදලා තියෙන උන්වහන්සේ මේ කරලා තියෙන උන්වහන්සේ අපිට කොන්දේසි විරේචෝ දීපු දෑවැද්දා. වැරදිනේ ඔබේ වැඩේ නෙවෙයි ඒ හිතලා නෙවෙයිනේ පිට යන්නේ. පිට ගිය තැනදී දැනගත්ත තැන ඉඳලා ආපහු එන පාර සම්පූර්ණ එන්ලයිට්නින්. ට්‍රේස් කරන්නේ ඒක නිසා මහා තෙන් බුද්ධහමී කියනවා wherever you may be you are on the way back home කියලා. ඒක සාධාරණ ගියාට පස්සේ තියෙන එක මිනිස්සු විතරයි කරන්න පුළුවන්. වරදින්නමත් ඕනේ. දැන් මේකට වරදින්න මේපයි මේ පරිශීලනය කරන්න කියලා වෙච්චාවයි. ගාලල්ලා කියලා ඉච්චාවයි ගාලල්ල කොහේ ගියත් මිනිහාව බණ්ඩුට කුඩු වෙලා තේරුණාද කියලා දෙල්ක කියුම් බෑ භාවනා කරන භාවකෙන් ආනාපාන භාවනා කරනකොට හිත පිට ගියාට බය වෙන්නේ නැහැ ඒ හිත අපහු තමන්ගේ ගාවට භාවනාවට අකු වෙනවා කියන අදිස්ථානය ශක්තිය තියාගෙන භාවනා කරන එක ඒ කියන්නේ ඇත්තටම ඒක සමාදම් වෙන්න කියන මේක හිතේ කෙරෙන වැඩක්. සමාදම් වෙන්නේ නැත්නම් පශ්චාත්තාපේ ජය ගන්නවා. මේක සමාදම් වුණාට පස්සේ පශ්චාත්තාපට එන්නේ ඉඩක් නැහැ. මෙකැනිසම් එක පේනවා. ඒක මගේ නෙවෙයි. ඒක මටයි එකක් නෙවෙයි. මම අවශ්‍ය පරිසරය සකස් කරපු ගමන් හිතේ ස්වරූපේ රබර් ඇදලා අතරපු රබර් පැටියක් වගේ එකිනවා. ආයෙත් ආයෙත් ආධුනිකෙක් වාගේ බිගින කෙනෙක් වාගේ ආයෙ භාවනා කරන්න යන එකයි තියෙන්නේ. ආයෙත් කියන ඵලයන් පිටඵලයන් මට මේ පරිශ්‍රණය කරන්න පිටඵලයන්. ඒක උඩ යන්නෙත් නෑ මෙයා. යන්න කිව්වොත් එහෙම යන්නෙත් නෑ. යන්න නැතුව හිටියොත් එහෙම මොකක් රෑ යනවා දන්නේ නෑ. වැදුරටත් මොකේ යන්නේ. ඒ නිසා ඕනේ ඕනේ නන්නත් අරකට යන්න. එන්නේ එන්නේ එන්නේ සංකර භාවය වැඩි වෙනවා. වැඩි වුණාට කොච්චර උනත් තන ගිහලා නතර වෙච්ච ගමන් එයා ආපහු ගෙදර එන පාර පුංචි ගමනක් ගියත් ලොකු ගමනක් ගියත් එකම. අපි යනවා ඊගා ප්‍රශ්නෙට මොකද අපි වෙලා තියෙන ගොඩක් වැඩ ප්‍රශ්න තියෙනකොට. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ රූපයක පවතින මනාපය අමනාපය සඳහන් කරලා ලදී. එය අපි රූපයක් දුක විට ස්පර්ශයෙන් ඇතිවන වේදනාවද එනම් සැප දුක්ඛ සැප දුක් රහිත වේදනාවද දෙක කයට හිත ගන්නවායයි අර්ථක් කරේ කායන් පස්සනාවද මනස අමනාප ඇති වූ විට සතිය පැවැත්වීමද කර්මමින් පහදා දෙමින් ඉන්නවි ස්වාමීන් වහන්සේට තේරුම් ගන්නයි ඔව් මේ වෙලාවට ඔක්කොම ඕක කියන්න පුළුවන් නමුත් රූපේ මනාපමනාප නැහැ මනාපමනාප රූපේ දැකීම වෙලාවේදී හිතෙන් හටගන්න එකක් කියන එක විතරයි එකතු කරන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවේදී මෝහ සිතිවිලි හඳුනාගන්නේ කෙසේද? රාගයන්, ද්වේෂයන් දෙකෙන් හඳුනාගත හැකි වුවත් මෝහ සිතිවිලි පැහැදිලි ලෙස කර්ණාවෙන් උපදෙස් දෙන්න. කන්නඩි ඉස්සරහට ගියාම තේරෙනවා. ඕනම කෙනෙක් මැත්තේ. කන්නඩි ඉස්සර ගිහලා කල්පනා කරන්න එන්න හරියක් එන්නේ මොහේතිවි. වැරදි කල්ලන්නකො එතකොට අරයා නිකම් අහුවෙනවා. අර රාග ද්වේෂ දෙක අහුවෙනකොට මේක හිමීටම අහුවෙනවා. ඒ නිසා අහුවෙන එකෙන් පටන් ගන්නවා. එතකොට අන්තිම වෙනකොට බබා ඔඩොක්කේ ඉඳි. තිරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ අවතරයි. මගේ පිටේ මනාප දේ ඉදිරියේ ඇතිවන පිට läග ගන්නා ගතිය, ද්වේෂය හරහා ඇතිවන වේලාවලදී පිට පැන යන පැන යන හදන ගතිය දැන් තරමක් දුරට වැටෙනවා. මොන තල්ලුවක් පෝස් එකක් දිසාවේ මෙවැනි පිට වෙනස් වීම වලට හොයන්නේ කියලා මුල බලන්න හදන මුගක් වෙලාවල් වලට සිතේම තියෙන බොළඳ ගතිය නිසා බව සිත නිතර පසුගිය දේවල් ගැන කල්පනා කරන නිසා බව වැටහෙනවා. මේ නිසාම යන්තම් සිත ශාන්තිය සැලසීම දැනෙනවා. එසේ වුණත් විශාල තෙදීම ආයාසයක් නිතර ඇති බවක් දැනෙන්නේ. සිත නිතරසේ තිබෙන පත්‍යේදී අඳුවක් තෙදීමක් ඇති බවක් මේ මොහොතේ පන්නලා මොකක් හරි වෙන දෙයකට යොමු කරවන්න කරවන ගැටයක් හිතේ විතරම පවතිනවා. ගරු ස්වාමීන් වහන්සේ මෙහෙම දැනෙන විට හිත බේරා ගන්න කල යුතු සුදුසුම දේ පහදා දෙන මේ කරුණාවෙන් ඉලා සිටින පෙරවන් කරන්නේ. ඕක පළවෙනි වාක්‍යෙම තියෙනවා. පළවෙනි වාක්‍යය කියන්නේ මගේ සිිතේ මනාපදී කඩප්පුලි හිතට මගේ හිත කියන තරම් මෝඩකමක් තියෙනවා කියලා බලන්න. ඔන්න ඔය වගේ කඩප්පුලි හිතකට මගේ හිත කියන රචනේ පටන් ගන්න තියෙන්නේ. ඒක බබා උඩක් කෙනෙක්. ඕකම මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන සාක්ෂි දිකුළු ලියුමෙම ලියලා ඉතින් පටන් ගන්න මේක මම කියලා. ගහ කියන්න රෙද්දක් දා ගන්නවා කියන්නේ ඕකනේ. ඔය හිත මගේ නෙවෙයි. හැබැයි නිරීක්ෂණය කිරීමයි කීමට තියෙනවා. නිරීක්ෂණය කෙරුවොත් බුදුහාමුදුරුවෝ තමයි නිරීක්ෂණය කරන්න පුළුවන් මේක කවදාකවත් හොඳ දෙයක් කරන්නේ කියන හරියක් බොරු. බුදුහාම කියන හතරමං අන්දියක මැජික් පෙන්වන මායාකාරයක් වගේ. මේකට මම කියාගන්න තරම් අවබෝධ කෙරුවොත් කියයිද කියලා අහනවා. මේක අලගිය මොලකිය දැක්කොත් කවදාකවත් මේකට මම කියයිද කියලා අහනවා. ඒ තරමටම චපල ඒ තරමටම ඉන්ක්‍රෙඩිබල් විශ්වාස කරන්න බැරි එකක්. හැබැයි මේකගේ සෙල්ලම් බලනවා විතර ජොඩියක් මුළු ජීවිතේම නැහැ. මැජික් බලනට වැඩිය හපන් මේක කරන සෙල්ලම් ටික බලන්නේ. කවුද සෙල්ලම් කරන්න දෙන්නේ? හැබැයි කරුණා කරලා තාත්තගේ කොටුවේ අස්සම් කරන්න එපා මගේ බබා කියලා. මේ ගෑණි පිට කවුරුත් එක්ක ගිහලා අම්බෙටි දරුවෙක්. ඉතින් අසංකරන ආඩම්බරයි මගේ තාත්තා මම තාත්තා කියන්නේ. හැබැයි තාත්තා කවුද කියලා යන්නේ තමයි දන්නේ. මේක හතර hina වලින් එකක්. අනේ මගේ රත්තරන් පුතේ කියන නලව ගමේදී ඉඳගෙන ගෑනේ කුස්සේ ඉඳගෙන ඉනාලු. මේක දන්නවනම් ඕක කියනකොට පස්සේ පර්ත් වල ඉන්න කට්ටියට හොඳටම තේරුණා. මම කමේ අනුන්ගේ දරුවන්ගේ තාත්තගේ කොටුවේ අසංකරණය ගැන අපි කරන්නේ. ඒක ගෑණි කරත්තුවේ ගිහිල්ලා හම්බෙච්ච දරුවෙක්. ඉතින් ඌ මගේ තාත්තා කියනවා ඌ මගේ දරුවා කියලා දරුවා විරුද්ධ වෙන්නේ නැහැ. ගෑණි විරුද්ධ වෙන්නේ නැහැ. දෙන්නම දන්නවා. වෙන මගුලක් මෙතන තියෙනවා. ඉතින් බුදුහාමුදුරු පෙන්ලා දෙනවා මේ දරුවා අවජාතකයි. ඒ අවජාතක දරුවාට තාත්තා කියලා අසං කරනවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. සමාජයේ පවතින කවුරු හින්දුපේ දරුවට තාත්තා කියනවා. කුටි අසං කරපළු. ඉතින් හොඳට කල්පනා කරලා බලන්න අසං කරන්න ඉස්සෙල්ලා මොන කොටුවේද අසං කරන්නේ කියලා. අපි යනවා ඊළඟට. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ මේ පිළිබඳව නෙමෙයි නමුත් රිට්‍රීට් එක පිළිබඳව මම කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ යෝගාවචර වෙන්නේ වැඩි ප්‍රමාණයක් පංචරත්න කියන මොටේ එකේ තමයි මේ කාණේ තුල සිටින්නේ. වැඩි දෙනෙක් අතිශය සමාදම් වී සිටි සිටි. මගේ ප්‍රශ්නේ මේ හැම එක්කෙනා වෙනුවෙන් කාමරේ ඇති ඇද ඉතා සුවපහසු උද ඇදකි. එහි නිදා ගැනීම සිල්පදවලට උස්සන්තර දැරීම, සැප පහසු ආසන දැරීම, හානි වීමක් නේද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. පෙරවන් සරණයි. ඔය බිමකුදියකට ප්‍රශ්නයක් නැහැ එහෙම කෙනෙකුට දෙන්න. තමන්ගේ ඇඳවිට මේ යට ධනියට වැඩිය පාතන එවුව උච්චාසන වලට වැටෙන්නේ නැහැ. ඇඳවිට මේ යට ධනිෂ්ඨට වැඩිය පාතන. ඇඳේ උඩ මට්ටම නෙවෙයි ගන්නේ. වික්‍රමේ යටමට්ටම. ඒ නිසා වෙන්න පුළුවන් මම දන්නේ නැහැ කෙසේ නමුත් ඒක තමයි ගන්න උච්චාසන වලට. එනිසා ඉඳ ගන්නකොට ආසනේ බලන්න තමන් ඉඳ ගන්න ආසනේ වික්‍රමේ යටකොන තනියට වැඩිය පාතනම් ප්‍රශ්නයක් නෑ. එහෙ තියෙන ප්‍රශ්නයක් බංක බෙක්ස් කොහොමදත් ඉතින් ඔලුවටත් උඩින් උඩින් තියෙන්නේ. ඉතින් ඕක අහලා මම හරි හිතවිල්ලක් කියලා උනා දැන් ඒකට පොඩි ආමර කෙනෙක් නිපත බලලා කිව්වා අන්තිම තරප්ප පෙළේ උඩම තට්ටුවයි ඇඳවිත්තේ මේ යටම තට්ටුවයි ගණන් ගන්න ඕනේ කියලා. හරි. විනය සඳහන් කරලා තියෙන්නේ එහෙමද? තරප්ප නැගලා ගිහලා නම් තරප්පේ උඩම මට්ටමයි ඇඳවිත්තේ යටම මට්ටමයි ගන්න. හැම ප්‍රශ්නයක්ම ඇහිලා තියෙනවා මේ ඉතිසලා හැම ප්‍රශ්නෙකම තේරවාද උත්තරයක් තියෙනවා බුදුරජාණන් ශ්‍රී උත්තරක් දන්නේ නැහැ. නමුත් එහෙම නැත්තම් මේ වැඩක් කරන්න බෑ. ඒක පිළිසුදු කෙරුවේ නැත්නම් ඔළුව කවදාකවත් භාවනා කරන්න බෑ. අන්තිම පැත්තේ ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනාවට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. අද හතරවෙනි දිනේ භාවනා වැඩමුළුවට සහභාගී වන අපට තවම සමහර යෝගාවචරයන් ගෙන් බාධා පැමිණේ. විකින් විට බෑග් මලු දිගාරිමින් ටොපික් වල කිරිසිරි ගෑම ගෝතල් විමුක්ත කිරීමේදී ඇතිවන ශක්තිය නම් යෝගාවචරයන්ට වන අපගේ භාවනාවට බාධාවකි. ඔබට වතුර බීමට අවශ්‍ය නම් වතුර බෝතලේ මලක් විගුත්කට සමන්න. තොපියක් හංග කන්න. දාගන්න අවශ්‍ය නම් තොපිය මල විගුත්කට සමන්න. බෑගේ විගුතට කිම්තු වමනා නම් භාවනාවට පෙර විගුත්කට සමන්න. සබා භාවනාවට ආරම්භ කරන්න. සම්බර පැත්තක් වාගේ තත්ත්වයකදී එසේ කිරීම වරදක් නොමුත් හිත පිටාමතාම අතර සිටින යෝගාවචරයන්ට බාධා කිරීම නිසා සීලයට පීඨා භාවනා වැඩමුළුවක් ආරම්භ කළ අපවාදී ආයත කරන නිගරුවකි. අගෝයි සත්‍ය නිතරම කියන්නේ භාවනාවක් තුළදී don't disturb your neighbors කියයි. මේ වදන ඔබද පිළිපදින්න. තේරුවන් ගන්නයි. ඔය ඉතින් කයින් කොටත් මට එකක් කියන්න. මේසුවක් කරන් තියාගෙන ඉන්න අයියේ කනකොට ඔය දඟලනට වැඩි හොන්දට කට ඇරලා මොනක බාධායි නැහැ. ඒ කල්ලේ හොඳ මාස්ලර් එකක් තියලා හයියෙන් කහින්න. ඒකට ඇත්තට නටන දෙයක් නෑ. ඉවරයි. හැබැයි මේක නෙවෙයි උත්තරේ. උත්තරේ නෙවෙයි මේ ලෝකේ මම අපිට පරිවර්තන කරන පොතේ මේ ඥානකොණ කහඳුර කියනවා. අපි බලාපොරොත්තු වෙනවා සවුන්ඩ් ප්‍රූෆ්. අපි දවසට කොච්චර ශබ්ද කරනවද? තමන්ගේ නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න ඒක හොඳම භාවනාව. Listen to your own sounds. ඒකත් නිකම්ම self conscious වෙනවා. මේ ශාපි දවසකට දොරක් අයිනකොට විගණක් කොක්කක් හොදනකොට කතා කරනකොට බලන්න ඔච්චරමයි කතා කරන්න ඕනේ. අපිට එතකොට මතක නැහැ කිව්වේ කර්ම එකතු වෙනවනේ. ඉතින් මේ භාවනා කරන්න ආවට පස්සේ දිල් කට්ටක් තියලා අඩිනවා කරන්නට වෙනවා. ඒ කියන්නේ කවුරු හරි මේට කලින් කාට හරි කරදරක කෙනාට තමයි භාවනාදී කරදර ඉන්නේ. උවත්ින්නේ මේ චේන් සයිකල් එකක් නෙමෙයි කියන්නේ. අනිතික අපේ හිතේ ඇහි බාසුන් නැහැ කියන්නේ කම්පණිත බාසුන් නැහැ කියලා කියන්නේ ඌට කවදාකවත් සද්ද බාධා නැහැ. ඌ කරන්නේ සද්ද කරන භාවනා කරනකට ප්‍රශ්න නැහැ මට ප්‍රශ්න නැහැ. ඌට කොච්චරද මං ගෝ වේගාණෙන් අනුමනින්න එපා. නෑ අවසර මට නම් කම්මලේ බල්ලට වගේ එහෙන ගැහුවට ගන්නක් නැහැ කියලා ඇත්තම තමයි. ඌට ඕන තරක බහනවා. හැබැයි ඌ කිසි කෙනෙක්ගේ නිස්සද්දායට කරු කරන්නේ නැහැ. එයාට පුළුවන් නිසා. ඒ නිසා මේක සාමූහික වගකීමක්. නිස්සද්ද භාවය දරුවචන්සේ කරු කරපු දෙයක්. නමුත් මතක තියාගන්න භාවනා වැඩමුළුවෙන් විතරක් අපිට ඒක සාතික කරන්න බෑ. මේ කර්ම ශක්තිය කියනවා. ඒ වගේම තමයි සද්ද බාධා වෙන එකට වේදනා බාධා එන්නේ නැහැ. හිතවිලි බාධා එන්නේ නැහැ. එයාට තියෙන ශබ්ද බාධා විතරයි. ඒක එක චරිත ලකුණු. ඉතින් ඒක දැනගන්න මගේ චරිතේ මට භාවනා කරනකොට වෙන්නේ ප්‍රධාන වශයෙන් ශබ්දමයි. එහෙමනම් ඒක ටෙස්ට් කරගන්න තියෙන කවුරුරි ශබ්ද කරන්න මේපයි. නැත්නම් ටෙස්ට් කරන්න ඕනේ. පිට යන බලන්න පිට යන අවස්ථාවේ 108ක්ම හද්ද වලට 107ක් 110ක් සමානයි 180ක් 80 සද්ද වලටම කියලා බලලා ලේබල් එකක් දාගන්න මගේ මයින්ඩ් එක මේ ශබ්ද වලට ඉරිටේට් වෙන මයින්ඩ් එක. මේක ඔක්කොටම නෑ. තව කෙනෙකුට පුළුවන් වේදනා ඉරිටේට් වෙනවා හිතවිලි. ඒක නිසා මේක හොඳ ලකුණක්. මම කවුද කියලා තේරුම් ගන්න. ඒක නිසා අනිකතියත් වගේ කියන්නේ මන් මන් දෙන නිදර්ශනේ තමයි තමන්ගේ නිකුත්තර සද්දවලට අහකම් දෙන්නේ. listen to your own sounds. ඒතරම් සද්ද දූෂණය ගොඩාක් අඩු වෙන්න පටන් අරගනි. තමන් තමන් කතා කරා. ඒ බුරුමේ භාවනා මධ්‍යස්ථානේ හරිම ස්ට්‍රික්ට්. ඒක ලියලා තියෙනවා true to pure. කින්ද කෙටියෙන් කියන්නේ. නිසද්ද. උලුවන්තරම් අඩු සද්දෙන් කියන්නේ. කිව්වට ප්‍රශ්නේ නැහැ. දැනගන්න මේ මං කතා කරන මෙයාට අරකට ඇහෙන්න ඕනේ ඒකට අදාළ සද්දෙන් කතා කරනවා නම් ඉබේම මේක සද්ද වෙනවා. අනිත් එක බලන්න. ඔය ඔය ලියලා තියෙන ලියුම හොඳට ඇනලයිස් කරලා ඔය මිනිස්සු ඇති කරන සද්ද වලට විතරයි තරහ යන්නේ කුරුල්ල කොච්චර කැරියද වාහන කතාවක් නැහැ සුද්ධෙක් එක දවසක් භාවනා කරනවා පිටි තේත් වෙනවා පිටි හරත්තේ මනුස්සයා වයර් එකක් දාන කොටන වර්ගට දිගටම ඒ මනුස්සයත් භාවනා කරන කෙනෙක් සම්පූර්ණ කාණුව කැපුවා කපල වැසිකිලි කරන කරන බලන්න ඒ පිටි හරත්තේ සුද්ධෙක් භාවනා කරනවා කාමරය ඇතුලේ මෙයා ගැවේ පිටපැත්තේ ඊට පස්සේ මට ඇවිල්ලා කඩපු එකනවා සාහතු මනති හරි වැරද්දක් උනේ මමත් මෙච්චර දුර ඉඳලා ආවේ මේ මනුස්සයත් මෙච්චර දුර ඉඳලා ආවේ මේ මනුස්සයා භාවනා කරද්දී ඒ හේතු වෙලා ඉන පිටියට මම පිටිපස්සෙන් කෙටුවා ඊට පස්සේ මම හිමීට බලලා සුද්ධ විවේකයෙන් වෙලා කතා කරලා මෙන්න මේ කාරණාවක් කියන්න තියෙනවා මගේ නෙවෙයි වෙන කෙනෙක් වෙන්නේ ඔයා මේ භාවනා කරගෙන ඉන්න වෙලාවේදී මෙහෙම කවුරුහරි කරදරයක් කරාද නෑ මට ඒක කරදරයක් උනේ නෑ මම ගොයේ උරන්ට අර කෙනා ගිල්ට් එකක් ඇවිල්ලා තියෙනවා මොකද්ද වෙලා තියෙන්නේ මම භාවනා කරද්දී පිටිපස්සේ පිටිය ගාලා ඊට පස්සේ කිව්වා ඔය දන්නේ නැද්ද? මිනිස්සුන්ට කටහඬ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන හෙන ගැහුවත් ප්‍රශ්න නැහැ. බුද්ධම ද්වේෂයක් තියෙන්නේ භාවනා කරන සිල් රකින්න කෙනා මිනිස්සුන්ට ද්වේෂයක් ඇති කරගන්න. ඒ කවදාවත් අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ ඔය වගේ ඉරිටේෂන් එකක් පෙන්නනවා. එහෙම නැතු අපි හකුනට හොය කියන වහිනවයි කියන කුරුළු කෑ ගහයි කියන්නේ කද්දාකච්චෝද නැහැ. අපි කෝච්චි පාරක් අයින් යනවා කෝච්චි ඇඟ උඩින් යනවා වගේ යනවා. ඇයින්නේ. ගඟ මොදායින් ඉන්නවනම් වෙරළ ගහන බඩඩා බඩාන් ගාලා රැළ ගැටෙනවා. කනක්. යෝගේ ඒ ඉන්න මිනිස්සු ඉන්නේ කෝච්චි පාරේ ඉන්න බා දන්නේ නැහැ මිනිස්සු. ඒ නිසා මේක හොඳට ස්ටඩි කරන්න ඉරිටේෂන් එකක් ආවට පස්සේ ඒක ගොඩාක් චරිත ලක්ෂණ පෙන්නනවා අපි මිනිස්සුන්ට කොච්චර ද්වේෂ කරමින්ද ඉන්නේ කියලා ඒක නැත්තම් අපේ මනස මනුස්සකම නැද්ද කියලා දැන් කම්මලි ඉන්න බල්ලට එන ගෙකුර ගන්න නැහැ. ඔය භවණ කරන්නේ නැහැ නේ විබල්ලා. ප්‍රශ්න නැහැ. මෙතෙන් ආවට පස්සේ සද්ද කරන්න එපා. මම කවදාකවත් කැමති නැහැ ඒක කරනවා. ඔත් ඉවසන ගතියෙන් තමයි තේරෙන්නේ අපි කොච්චරක් ඇවිල්ලා තියෙනවද කියලා. ඒ නිසා මේ ඒ ක්‍රයිටීරියන් ටික දාන්න මනුස්ස සද්ද වලට අපේ තියෙන විශේෂ ද්වේෂය ඒකෙන් තමන් කරනකොට තමන් අනුකම්පා කරන හැටි අනුගේ පුංචි පුංචි දේවල් වලටත් අපි පෙන්වන හැටි බලනකොට පේනවා ලොකු විවර වීමක් මේකේ තියෙනවා. විවෘත වීමක් වෙනවා මේක ගන්න පොසිටිව් පැත්තට. මට සද්දින් ඉරිටේට් වෙනවා. ඉරිටේට් වෙන්නේ මෙන්න මේ මේ සද්ද වලින්. සාමාන්‍ය සද්ද වලින් නෙවෙයි. සද්ද නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ සද්දෙට ආත්මයක් තියෙනව නෙවෙයි. අනිවාර්යෙන් මිනිස්සු කරන්නේ. මේක තමයි කරන්නේ කියලා. ඒ දෙයට මුකුත් නැහැ පුදුම තරහක් යනවා. වෙන දෙයක් කරන්න ගන්න නැහැ. ඉතින් ඒක නිසා මේකේ ගොඩක් කේන්දර වැළුවා වගේ දේවල් තියෙනවා. මේකෙන් මතක් කරන්නේ කොහොඳයි. අපි කියන්නේ යන කොටත් බික බෝධි කියලා තිබුණා. සිංහල කට්ටිය එනවනම් විශේෂයෙන් මතක් කරන්න කියලා શબ્දකට එක. කතාවක. මේ සැරේ පළවෙනි වතාවට සිංහල කට්ටිය බස් දෙනා හිටියේ. දන්නේ නැහැ. කිසිම දන්නේ නැහැ. මොකද මේ මිනිස්සු කතා කරන්නේ නැහැ. සිංහලයේ ගියොත් සිංහලයා සිංහලයේ මොකොත් නැහැ කොයි වෙලාවෙ ශබ්ද කරන්නේ. ශබ්ද කරන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. මම මේ කරන්නේ විග්‍රහ කිරීමක් වශයෙන්. මත කරපේක හොඳයි. නමුත් ඒකේ නාත් මතක තියානින්න මේ ප්‍රේම කරන්න මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් ඉතාමත්ම සුළු පිටසක් භාවනා කරා. ඒගොල්ලෝ ගාව ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. ඉතින් අපි අපි හැලියකුණ නැබිලින් වහගෙන ගන්න යන්නේ නැතුව ගියොත් අපිටත් වෙන්නේ මේ පෙරතුවාල පාරගත්ත කට්ටිය වගේ වෙනවා. ඉවසාගෙන යනවා. විනාඩි 15ක් වැඩි කරලා තියෙනවා. ඉවර කරන්න. හොඳයි එහෙනම් අපි යනවා විනාඩි 45ක් පරියන්ක සක්මන් භාවනා කරලා අපි හතරට නැවත එකතු වෙනවා. සාමූහික පරියන්ක භාවනාවක් සඳහා ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිවෙලින් මා සටහන් කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.